කටයුතු වලට යටින් අවිද්‍යාව විසින් කරන මද කරන නොපෙනී කරන මේ tire පිටිපස්සේ ඉඳගෙන කරන වැඩ දිහාවට සියුම් වේගනේ එනකොට එනකොට මේ විස්තර කරගන්න උත්සාහ කරන කොටස් වලට එනකොට හොඳටම තේරෙනවා මේ ලෞකික தത്വයෙන් ඉක්මවීම නැත්නම් ලෝකෝත්තර தത്വයට ලංවීම ලෝකය හා සම්බන්ධ දෙයක් නෙවෙයි හිත හා සම්බන්ධ දෙයක් බව. මේ සේරටම මේ හිතේ ස්වභාවයයි බලපාන්නේ ඒ අනුවයේ ලෝකේ වෙනස් වෙන්නේ ඒ හිතින් හදන ලෝකයෙන් එතර වෙනවයි කියලා කියන්නේ ඒ පිළිඹුවක් විතරයි වෙන වෙනස ඇති වෙන්නේ හිතේමයි. විශේෂයෙන් මේ විඥාණය කියන ධර්ම කොටාසය ඒක සම්බන්ධයෙන් බොහෝමත්ම කඩයිමක් බවටපත් වෙනවා. විඥානය කියන එක සාමාන්‍යයෙන් සමාන පදවලට දාලා බලනකොට හිත කියලා තමයි පෙන්ලා දෙන්නේ. ඒ පංචස්කන්ධයේ වශයෙන් බලනකොට රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා ඒකේ තියෙන අඩියම ගැඹුරම අපි බැලුවොත් මේ ආත්ම සංඥාව රඳාපවතින්නේ රූපය කියලා ගත්තොත් අපි යත්තන් කියනවා භෞතිකවාදීන් කියලා. ඉන් එහාට යමක් ඇත්තේ නැහැ. අනිත්‍ය වශයෙන්ම গুপ্তයි. තියෙන හරියක් තියෙන භෞතික తත්වයේ පමණයි කියලා පිළිගන්න භෞතිකවාදීන් කියලා ගණන් ගන්නවා. ඊට පස්සේ නෑ මේකේ රූප ධර්ම තියෙනවා. රූප ධර්මයට යමක් තියෙනවා. වේදනාව කියලා එකක් තියෙනවා. සංඥාව, සංස්කාර කියලා ගන්නකොට ඉතින් රූපයට වැඩි ගැඹුරක් අල්ලන කට්ටිය වේදනාවේ ආත්ම ස්වરૂපයක් දකින්න නැත්නම් වේදනටත් වැඩිය ගැඹුරුයි සංඥාව හඳුනා ගැනීම. ඊටත් වැඩිය ගැඹුරුයි චේතනා. ඊටත් වැඩිය අඩුවෙන් තමයි අඩියෙන් තමයි මේ විඥානේ තියෙන්නේ. ඒ නිසා බැරිම තැන අල්ලන්නම තැනක් නැත්තම් <clears throat> හේතු කරන්නම තැනක් නැත්තම් විඥාණයට තමයි මේ ආත්මවාදය නැත්තම් ආත්මය කියලා පිළිඅරගන්නේ. ඒ නිසා ඒ විඥානය ගැන කතා කරන වෙලාවට එනකොට ආත්ම භාවයේ ආත්මවාදය ඇතිවීම හෝ නැතිවීම මේ විඥානයේ මත රඳා පවතින දෙයක්. ඒ නිසා එකක් තමයි ඒ ධර්ම කොටාසය ගැන හදාරනකොට වැටහෙන දෙයක්. ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ නැත්නම් ආත්මවාදය ඇති කරන්නත් පුළුවන් විඤ්ඤාණයම කඩන්නත් පුළුවන් විඤ්ඤාණයම. ඒ නිසා ලෝකෝත්තර தත්වයටපත් වෙනවයි කියලා කියන්නේ මොකක් හරි උඩින් එහාට පනින එකක් නෙමෙයි හිතේම தත්වයක්. ඒ වගේම තමයි මේ ලෝකෝත්තර தත්වයටපත් වෙන්න මේ ලෝකේ මැරෙන්න ඕන කමක් නැහැ. මේ ලෝදීම කරන්න පුළුවන්. ඒ නිසා ඒ මෙලව වගේම කටයුත්තක් ය හිතේම තියෙන தත්‍යක් කියලා බලනකොට ඒ මේ භ්‍රමචර්ය මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාව කියන එක බොහෝමත්ම ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවක් බවත් ඒ වගේම මේ කටයුත්ත බොහොම සෙල්ලක්කාර වැඩක් බොහොම රැඩිකල් වාදී වැඩක් බවත් තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක මේ විපස්සනා පැත්තෙන් දෙන අර්ථකථනය තමයි ගොඩක් වෙලාවට පේන්නේ නමුත් විඥානයේ වාගේ ධර්ම පිළිබඳව අටකතාව අර්ථකතා මේ අපේ කමෙන්ටරි එක දෙන උත්තර බැලුවොත් ඒක හුඟ වෙලාවකට මේ තෘෂ්ණාවෙන් මෙහාට තියෙන කොටස පටිච්චසමුපාදේ මේ වේදනා පස්ස සලායතන නාම රූප වගේ දේවල් විග්‍රහ කරන්න ගියාම හරීම මේ අදාහ ගන්න බැරි දේවල් ගොඩාක් දාගෙන තමයි විග්‍රහ කරන්න හදාන්නේ නමුත් මේ විපස්සනා පැත්තෙන් බලනකොට අපිට පුළුවන් ඒ අර්ථකථන තියේදී ඊට වැඩිය මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසා සිදුවෙන ක්ෂණික මරණේ ශාක්ෂණික උප්පත්තිය සම්බන්ධ කරන බලනකොට අර කියන රැඩිකල් වාදී ගතිය නැත්නම් මේ යෝනිසෝමනස්කාරයට උදව් කරන ගතිය හොඳට මේ විඥාන කියන චෛසිකේ පේන්න පටන් අර ගන්නවා. ඒ විඥාණය තමයි මේ මේ ලෝක සංදර්ශනේ නැත්නම් මේ සංසාර වටවලල්ලේ ගමන පිළිබඳව පිළිඹිඹු අපිට දැක ගන්න පුළුවන් වෙන කණ්ණාඩිය වාගේ. නැත්තම් ඒකේ ඇස් බැඳුම කරලා දෙන තැන. එහෙම නැත්තම් මේ මැජික් දර්ශනය කරලා දෙන එක නා තමයි විඥානය. ඒකේ පිළිඹිඹුව තමයි අපි මේ මේ රූපය, වේදනාය, සංඥාය, සංස්කාරය ආදි වශයෙන් කොටස් කර කර කඩ කඩ පෙන්වන්නේ මේ විඥානයේ පේන පිළිඹිඹුව තමයි. ඒතර විඥානය කරන්නේ මොකද්ද? අගේ මූලික රාජකාරිය තමයි දේවල් වෙන්කොට හඳුනා ගැනීම. මේක පඨවි, මේක ආපෝ, මේක තේජෝ, මේක වායෝ වශයෙන් ඒ ඒ දේවල් අනික් දේවයෙන් වෙන්කොට හඳුනා ගන්න පෞද්ගලික ලක්ෂණ ඒවට දීලා බොහොම සම්මුතියක් ඇති කරගෙන ගුණයක් ඇති කරලා මේ සම්මුති ලෝකය බොහෝමත්ම පිළිවෙලක් සහිත දෙයක් ක්‍රමයක් සහිත දෙයක් කියලා පෙන්වන්නට කටයුතු කරන විඥානය තමයි. ඊට පස්සේ රූප ධර්ම වලින් නාම ධර්ම වෙනස් වෙන හැටි. එතකොට <clears throat> ඒ වගේත් මේ වේදනාවෙන් සංඥා වෙනස් වෙන හැටි, සංඥාවෙන් සංස්කාර වෙනස් වෙන හැටි ආදී වශයෙන් වෙන්කොට වෙන්කොට දක්වනකොට ඒ වෙන්කොට දැක්කේ මේ විචිත්‍රත්වයට අහු වෙන්න වෙන්න වෙන්න අපි විඥාණයට දාස වෙනවා. අපි විඥාණයට බැලකම් කරනවා. අපි විඥාණයට ගැති වෙන්න පටන් අර ගන්නවා. ඒ වතර වෙනසක් නැහැ. මේ වතර ඔක්කොගෙම තියෙන්නේ <clears throat> යම් යම් පොදු ලක්ෂණ නැත්නම් සමාන ලක්ෂණ කියන්න කියන්න කියන්න විඥාන විචිත්‍රතාවය අඩු වෙන්න පටන් ගන්නවා. විඥානයේ අර පිළිඹුව නිදර්ශන නැති වෙලා ඒක අනිදර්ශන தත්වකටපත් වෙනවා. ඉතින් ඒ නිසා යම් වෙලාවකට මේ විඥාණය දෙන විචිත්‍රත්වය මත ඒකේ තියෙන විවිධාංගීකරණය මත අපි බාහිරාවර්ති වෙලා දුවන්න දුවන්න දුවන්න විඥාණයට විශාල භූමිකාවක් ඇති වෙනවා. අපි ඒවා පිළිබඳව තියෙන විචිත්‍රත්වයට මත් නොවි, ඒවට නතු නොවි ඒ විචිත්‍රත්වය පෙන්වන දේවල් වල තියෙන පොදු ලක්ෂණයක්. දකින්න පටන් ගන්න ගන්න ගන්න ඒ විඥානයේ ඒ නාඩගමේ ඒ පිළිඹුවේ නිදර්ශනයේ රසවත් බව අඩු වෙන්න පටන් අර ගන්න. වෙන්න වෙන්න වෙන්න විඥානයේ අදාළ භාවය අඩු වෙනවා අපට. එයා අප කරේ කරන්න පුළුවන් බලපෑම් ප්‍රමාණය අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා සරුවච්චන් ආංශය සඳහන් කරන්නේ විඥානං අනිදස්සනං යම් වෙලාවකට මේ විඥානීය කරන මේ විචිතුරු මේ විස්තර සහිත මායාකාරී වැඩපිළිවෙල අනිදස්සන தത്വයට ගත්තොත් නිබ්බාන සබ්බතෝ පබං. එතකොට සියලු පැත්තකින් ප්‍රභාසර වූ නිවන දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම අපි මේ භාවනාවේදී කරන්නේ විඥානයේ මේ විසිතුරු වැඩ මතු කරන්න විඥානය කුලප්පු කරගන්න එකයි. ඔයාලට පෙන්වන්න පුළුවන් දා විස්තර කරලා පෙන්වන්නයි කියනවා. <clears throat> ඒක තමයි අපි ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා බලන්න පුළුවන් ඔක්කොම විස්තර බලන්න. මම පෙන්නකොට කියනවා මෙන්න ආස්වාසයේදී මේකයි ප්‍රස්වාසයේ මෙතෙක් කල නොදකපු විස්තර දකිනවා. එතකොට විඥානයේ Tamange විභූෂණ පාගන පෙන පුම්බාගෙන ඉති විඥානයේ වැඩ පටන් ගන්නවා. ඉතින් ඒක අපි එතනින් විඥානයේ පෙන්නන ඒ විචිත්‍රත්වයේ විසුරුකමේ මත් වෙලා නතර වෙන්නේ. අපි ඒක නැවත නැවතත් නැවත නැවතත් බලනකොට මේ ආස්වාද ප්‍රසවාස දෙකේ තියෙන්නේ මේ පට වියාපෝ තේජෝ වායෝ හොඳයි එක එක නා එහෙනම් එළියට ගන්නකො කොහොමද පට වැඩ කරන්නේ මොන ආපෝ කොහොමද තේජෝ කොහොමද වායෝ වැඩ කරන්නේ කියලා බැලුවාම මේ කට්ටිය එක එක මේ හතර දෙනාගේ භූමිකා මාරු කිරීම ඇර ඇතුළෙමෙදිත් ඉන්නේ මේ හතර දෙනාමයි පිටවීමෙදිත් ඉන්නේ මේ හතර දෙනාමයි ආනපාණයෙන් වෙන් වෙලා අපි බිම්බීම හැකලින් බලන්න ගියත් ඒත් මේ හතර දෙනාමයි නමුත් මේ හතර දෙනා විවිධ සංකලන තුලින් විවිධ සම්බන්ධතා තුළින් විවිධත්ව පෙන්වනවා. අනිකන් සක්මනට ගියාම වමේ දකුණේ බලනකොටත් මේ හතරමයි. නමුත් විවිධ පැතිවලට විවිධ මේ සම්මිශ්‍රණ තුලින් විචිත්‍රත්ව පේනවා. ඉතින් අපි මේ විචිත්‍රත්ව බලනාසුලුව, දක්නාසුලුව, අකිතාරක් විස්තර සහිතව, විචිතුරු සහිතව බලන්න බලන්න බලන්න බලන්න අන්තිමට තේරෙන පටන් අරගත්තා. තෙලෙන් බැද්දත් කොබෙయ్యා, කිරෙන් බැද්දත් කොබෙయ్యා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙయ్యා බල කොබෙయ్యා. එයාගේ අන්තිම බලන්න පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු තමයි. ඒක හොඳට දකින්නකොට දකින්නකොට මේ ධාතුන් වල තියෙන හිටගෙන ඉන්නකොටත්, ඉඳගෙන ඉන්නකොටත්, සක්මන් කරනකොටත්, යනකොටත්, එනකොටත්, කනකොටත්, බොනකොටත් මේ හතර මහා ධාතුන්මයි මේක මේ මිශ්‍රණයේ වැඩක් ලැබලා තියෙනවා. සංකල්පනේ වෙනස් වෙලා තියෙනවා මේ හතර මහා ධාතුන්මයි කියලා බලාගෙන ඉන්නකොට ඒ විඥානයේ කොච්චර මේවා වෙන් කළ දක්වන්නට ප්‍රයෝග කළත් පිළිඹු කළත් නිදර්ශන පෑවත් මේ තේරගෙම ඒවා මොන මොන විදිය සම්මිශ්‍රණට ආවත් මේ හැම එකක්ම ඉන්න බැරි දේවල් බව තේරෙනවා. ඒවා ආපුවාම එයාගේ ගතිය පෙන්නලා නැති වෙන ගතියක් තියෙනවා. පටවිය ආවත් වැඩි වෙලා ඉන්න බෑ. තේජෝ ආවත් වැඩි වෙලා හිටියත් ඉන්න වගේ පෙනුනත් ඒක ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ඒවා වහ වහ ඇති වෙමින් නැති වෙමින් යන දේවල් නිසා සෑම දෙයක්ම තුල තියෙන මේ සමානත්වය නැත්නම් ඇතිව නැතිව යන බව වෙනස් වෙන සුළු බව දකින්න දකින්න දකින්න ඒක අර නිදර්ශන භාවයේ පිළිඹුව විසිතුරුකම විස්තරය එපා වෙන ගතියකට මාරු වෙන්න පටන් ගන්නවා. එතකොට අර විඥානයේ ක්‍රියාකාරීත්ව විඥානයේ භූමිකාව ටික ටික ටික ටික පාටක වර්ණ හේදී යන ගතියක් වගේ විරංජන වෙන ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ භාවනාවේ මේ කරන දර්ශනය බැලීමේ විපස්සනාවේ ගුණයක් වශයෙන් දන්නේ නැති වුණොත් අපි හුඟ වෙලාවකට හිතනවා මොකද්ද පටලවිලා වැරදිලා මොනවා දිහා බැලුවත් හුඟ වෙලාවක් බලන ඉන්නකොට ඒක විවරණ වෙන ගතිය පාට හේදී යන ගතිය එහෙම නැත්නම් ඒක විරංජනේ වෙන ගතිය කවුරු හරි කියලා නොදුන්නොත් හුඟක් වෙලාවට අපි කරන්නේ ඒ වස්තුව වෙනුවට වෙන දෙයක් අරගෙන ඒ අර පරණ පුරුදු විචිත්‍රත්වයට පරණ පුරුදු විසිතුරු හොයන්න බලන්න පටන් ගන්නවා මොන සරුවචනාංශ මතක් කරනවා යමක් ඇසුරුකරනද ආසේවනය කරනද ඊගාවට භාවනා කරන්න. ඒම ඇසුරු කරන්න. කරගෙන කරන යනට ඔන්න මම කියන්න ඕන ඔයගොල්ලන්ට තේරෙයි. ඒකේ නීරසකමක් ඇති වෙනවා. සමානකමක් ඇති වෙනවා. එපා කරන ගතියක් ඇති වෙනවා. ඒකට බහුලීගත කරන්න. හොඳට බහුලීගත කරනකොට මේ එපා වෙන්නේ මොකද? අර පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ ඔක්කොම සාමාන්‍ය පොදු ලක්ෂණ මතු කිරීම නිසා යට යන්න පටන් ගන්නවා. අපි මේ අවුරුදු කාට කැවුම් හදනවා, කොකිස් හදනවා, මුංගට කැවුම් හදනවා, කොයි දේ කරුවත් තෙල් පිටි දෙක තමයි. එලි පිටි පැණි. ඉතින් ওই ටික කහලවම් කරලා කොයි જાති කැම කරුවත් ඒ මේ එකම තමයි. ආන්න ඒ වගේ අන්තිමට බලනකොට මේ විචිතුරුකමක් ඕනේ. නමුත් ඔක්කොගෙම තියෙන මේ එකම දේවල් කියලා දැනගත්තට පස්සේ ඒව අතර තේරුම් ගතිය නැති වෙන්නේ නැති වෙන්නේ අර විඥානයේ තියෙන <clears throat> මේ සිත් බඳනා ගතිය, නීරස මේ සිත් එලවන ගතිය, පිසිතුරු කරන ගතිය අඩු වෙනකොට අනිවාර්යයෙන්ම මතුවෙන එකක් තමයි ඒ ඒ ඇතිවීම නැතිවීම දෙක බහුලව පේන්න යනකොට බලා සිටීම දුකක් බව, කරදරයක් බව, නීරසකමක් බව, ඒකාකාරීකමක් බව තේරෙන පටන් ගන්නවා. එතකොට මේ පේන ස්වභාවය, බලානින්න බැරි ස්වභාවය ඔය පටිසම්භිදා මාර්ගය වගේ පොත්පත්වල පැතිකඩ හතරකින් පෙන්නනවා ඒකේ තියෙනවා පෙළන ගතියක්. බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න එපා කරන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. ඒ නිකන් කබලක දාලා පලහනවා වගේ තලවන ගතියක් තියෙනවා. ඒ වගේම සංකත ගතියක් තියෙනවා මේක එක පිටිකින් සංකරයි අනිත් එක මේ නිතරම රීතක් කලාපයක් පොදියක් ගොන්නුවක් සමූහයක් තමයි පෙන්වන්නේ. එකක් තනි කරලා පෙන්වන්නේ නැහැ. ඒ වගේම මේකේ පැතිකඩ මොනත නිතරෝ වෙනස් වෙන සුළුයි. ඒ නිසා යම්ම වෙලාවක මේ හිතට මේ ඒකාකාරීකම ආවොත් ඒකේ හේවණල්ලේ දුක තියෙනමයි. ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙන ඕනම දෙයක් වැඩි වේලාවක් බැලුවොත් ඒක විසිතුරු කරලා බැලුවොත් ඒකේ තියෙන මල්ල ලියලා බැලුවොත් ඝනේ විවෘත කරලා බැලුවොත් පුංචි පුංචි කොටස් වලට යන්න යන්න යන්න යන්න අනිවාර්යයෙන්ම ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බව. නැත්නම් ඒක චිත්තක්ෂණයක පමණයි තියෙන බව තේරෙනවා. එතකොට ඒක පේන්නේ අපිට හුදු කම්පනයක් විදියට. හුදු ප්‍රවාහයක් විදියට. මෙහෙම නැත්නම් නිකන් අලු ගොඩකට ගලක් ගැහුවාම ඇවිසිලා යනවා. මීමැසි පොදියක් තිබුණ එකක් විසිරී ගියා වාගේ. ඒවා එක එක්කෙනෙක්වත් එකම චිත්තක්ෂණයකවත් විවේක වෙන්නේ නැහැ. කිසිම තැනක ස්පාසුවක් දෙන්නේ නැහැ. ඉතින් මේක ටිකක් වෙලා බලනකොට නම් හොඳයි බොනක් හුඟක් වෙලා බලනකොට එපා වෙනවා. කම්මැලි කරනවා, නීරස කරනවා. ඉතින් මේ නීරසකම නිසාම අපි මේ අරමුණ මාරු කරුවොත්, එරියව මාරු කළොත් අපි නැවතත් අර පරණ පුදු විචිත්‍රත්වයට වැටි වෙලා වැටිලා විඥානයේ විසින් දෙන මේ මැජික් එක මායා දර්ශනයට යට වෙනවා. ඒ නිසා සරුවත් නැති කියලා ඉරියව මාරු කරන්නේ නැතුව ගත්තනම් එතෙන්ද ඒක දිගට පවත්තන්න. පවත්තන්න යනකොට යනකොට කොයි එකෙන් ආවත් මෙතෙන්ට නම් එන්නේ මේක බැලුවා නම් බොහෝ වෙලා පේන්නේ ඒකේ තියෙන ඇති වී නැති වී යන ගතිය නම් ඇති වී නැති යන ගතිය දිගට බැලීම ඒකාන්තයෙන්ම වෙහෙස කර දෙයක් නම් ඉතින් අන්තිමට තේරුම් අරගන්නවා මෙහෙම ඇති වෙන්නේ නැති වෙන දෙයක් මෙහෙම වෙහෙස කර දෙයක් කොහොමද ආත්මයක් හරයක් පැවැත්මක් පාලනය කළ හැක්කක් මගේ යටතේ තියන්නක් කියලා කියන්න පුළුවන් ඒක. එතකොට ඒකට කියන අයිතිවාසිකම් ඒක මගේ කියා ගන්නා ගතිය එකෙන් ආඩම්බර වෙන ගතිය බේම හේදෙන්න පටන් ගන්නවා. නිසා යමක් Eh, පොදු ලකුණක් වශයෙන් තියෙන අනාත් අනිත්‍යත්වය දැක්කා නම් ඒක දුකට අනිවාර්යයෙන්ම ආසන කාරණා වෙනවා. යමක් ඒ විදිහට අනිත්‍ය දුක බවටපත් වෙනවනම් ඒකෙන් නම්බු ලබන්නේ කවදාකවත් නම්බු ලබන්නේ ඒක හර පද්ධතියක් නෑ ආත්ම ස්වરૂපයක් නෑ සාරයක් පැවැත්මක් සදාතනික භාවයක් නැති බව තේරෙනවා. නමුත් මෙහෙම නොබල සිත් පිටින් gediya පිටින් ඝනේ පිටින් බැලුවොත් හරි විහිතුරුයි. පුදුමාකාර පැතිකඩවල් පේනවා. අන්න ඒ විදිහට අපිට මේ විඥානය විසින් පෙන්වන්න හදන මුණත වටිනාකම වෙනුවට ගැඹුරක් අතුලාන්තයක් බලන්න ගියොත් මේ විඥානය විසින් කරන පිළිඹුව විඥානය විසින් කරන මේ දර්ශනය නිදර්ශනය දකින්න දකින්න දකින්න අපිට තේරෙන්නේ මේ මැජික් කාර්යයක් ඇස්බැඳුම් කාර්යයක් කරන මායා දර්ශනයක් වගේ. ඉතින් මායා දර්ශනයේ බව දන්නේ නැත්නම් මේ පිළිඹුවක් බව, මවාපෑමක් බව, මාය ආදර්ශනයක් බව දන්නේ නැත්නම් අපි කීයක් හරි දීලා කොහොම කොහම හරි මැජික් බල බල ඉන්නවා. කවදා හෝ මේ මැජික් කාර්යය මේ මාය ආදර්ශන ඇති කරන හැටි දැක්කොත් අපිට පේන්නේ සල්ලි දීලා අපි කරලා තියෙන අපේ තකතිරුකම දැකලා තියෙන එක විතරයි. අපි හැමදාම කරන්නේ කවුරු රවට්ටනකොට අපිව රවට්ටන එකනට සල්ලි දෙන එක. ඒකේ වෙන්නේ අපි නිකන් එමතින් ලාමක ළමා ආසාවක් බුද්ධ විඳින එක විතරයි. ඒ නිසා විඥානයේදී හරි හැටි දකින්න නම් එකම වස්තුවක් දිහා බලන එකත් ඒක බලලා බලලා බලලා ඒකට සමීපස්ත වෙලා බලනකොට ඒ ඒ තුල ඇති වෙන අර සංසිඳීම ඒ තුල ඇති වෙන ඒකාකාරීකම එනකොට ඒ පාර හරියන බවත් නැත්නම් නිවැරදි පාරක ඉන්න බවත් සත්‍ය සමාධිය වැඩිමෙන් මේක වෙන බවත් දැනගෙන ඒත් එක්කම ඊට යටින් තියෙන මේ නීරසකම එපා කරන ගතිය ඇදලා විසිකොල්ල දාන ගතිය තියෙද්දිත් ඒක හරහා යනවයි කියන එක ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. භාවනා කෙරුවට මෙන්න මේ වැඩේ ලේසි නෑ. ඉතින් ඒක නිසායි අපි මේ සීලයක පිටලා සමාධියක ඉඳගෙන මේ වැඩවලට ලෑස්ති වෙලා ගියොත් විතරක් ඒ මට්ටමට යන්න පුළුවන්. ඒකත් අපි මේ කතා කරන්නේ මේ ආස්වාස් ප්‍රසවාසයේ වගේ මේ ඉඳගෙන කරන වැඩකදී. එහෙම නැත්නම් අපි අර පසුගිය දවස් දෙකේදී වගේ මතු කරගත්ත විදිහේ රූපයක් බලන වෙලාවෙදීම බලන කෙනත් දකින දෙයත් බලන බවත් කියන මේ තුනේ බාහිරේ තියෙන දකින දේට හිත අදින එක තමයි නුපුහුණු පුහුදුන් මනසේ හැටි. පේන දේ දිගේ ඉදිරියට යනවා. ඊට පස්සේ ඒකේ විස්තර බලන්න බලන්නට සතියෙන් තොරව ඒ වස්තුවේ සුභාසව භාවය ප්‍රියමනාප හෝ අප්‍රියමනාප භාවය දිකින් දිගේ මත් වෙන්න මත් වෙන්න මත් වෙන්න අපි බාහිර අවර්ති වෙනවා. ඒක නිසා අපි ඉස්සල්ලාම භාවනා කරනකොට පරියංකයෙන් පිටතැන් වලදී මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න අපි උපදෙස් දෙනවා නම් උපදෙස් පිළිගන්නවා නම් ඒ යෝගාවචරයට දකින්න වෙලාවේදී නැත්තම් දැන් මම ඉන්නේ දැකීමේ නැත්තම් මම බලන්නේක් කියලා වැටහුණා නම් ඉස්සල්ලාම වගේ මෙනෙහි කරන්න කියන්නේ රූපයක් රූපයක් කියලා දකින්න දේ ඒ රූපේ කළු පාට, සුදු පාට, නිල් පාට, කහ පාට මොනවා හරි රූපයක් කියලා මෙනෙහි කරන්න කියනවා. නමුත් ඒ රූපයක් කියලා මෙනෙහි කරනකොට මේ සද්දයක් කියලා මෙනෙහි කරනකොට ගඳක් රසක් වශයෙන් මෙනෙහි කරන කරන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒ තමයි හොඳටම අවුල් වෙච්ච හිත බලන්නේ ඒ දකින දේ, අහන දේ, ගඳ බලන දේ, රස බලන දේ, පහස ලබන දේ හිතට එන ඒ සිටිවිලි. මොකද හොඳට බලන්න පේනවා මේ දේ බාහිරේ තිබුණට අපි බලන රූපේ අපිට වැඩි ටිකක් ඈතින් තිබුණට වැඩේ සිද්ධ වෙන්නේ ඇහි. එහෙම නැත්නම් වැඩේ සිද්ධ වෙන්නේ කනි. එතන වැඩේ සිද්ධ වෙන්නේ නහයි. වැඩේ සිද්ධ වෙන්නේ දිවේ. වැඩේ සිද්ධ වෙන්නේ මේ කයේ වගේ මේ ඔළුව කියන මේ gediy ඇතුලේ තමයි මේ වැඩපිළිවෙල යන්නේ. නමුත් ලෝකයක් සම්බන්ධ වෙනවා. නිදර්ශනයක් නම් කීයක් ඕගොල්ලෝ එච්චර කැමති වෙනක් නැහැ. අපි කොහේ ගියත් කැත කරන්නේ Tamange විලුඹ දෙක මැද තමයි. මොන තැන ගියත්. ඒ වගේ තමයි මේ සෙල්ලම ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඔළුව කියන වැඩේ ඇතුලේ. නමුත් නුපුහුණු හිතට නුපුහුදුන් හිතට පේන්නේ මේක ලෝකයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා බාහිරාවර්ති වුණොත් මේ වැඩපිළිවෙල යන්නේ ඔළුව තුල බව. ඒක ඇතුලේ මේ දැකීමේ උපය, ඇහිීමේ උපය, ගඳ බැලීමේ උපය, රස බැලීමේ උපය, පහස ලැබීමේ උපය, හිතීමේ ගතිය තියෙනවා. ඒකයි මේ අපි නලවන්නේ, අපිට සංඥා දෙන්නේ, අපිට අපිව මත් කරවන්නේ එතනයි කියලා උගෝ කල්යන. ඒ නිසා ඉස්සලා ඉස්සලා මෙනේ කරන්නේ රූපයක් රූපයක් කියලා. ඒක තේරුණාට පස්සේ දකින දකින රූපෙ මෙනේ කරගන්න පුළුවන් නම් ඊගාට කියනවා දකිනවා දකිනවා කියලා මෙනේ කරන්න කියලා. එතකොට අර දකින දේ නෙවෙයි බලන කෙනා දකින කෙනාගේ පැත්තට අවධානය ලක් කරනවා. එතකොට මේ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මේ ඇතුලේ තියෙන එකම විඥාන ධාරාව ඇහැට ගියොත් දකින්නෙක් බාටපත් වෙනවා. කනට ගියොත් අහන්නෙක් බාටපත් වෙනවා. නාසයට ගියොත් ගඳ බලන්නෙක් බාටපත් වෙනවා. දිවට ගියොත් රස බලන්නෙක් බාටපත් වෙනවා. අනික් කයට පහසට ගියොත් ස්පර්ශ ලබන්නෙක් බාටපත් වෙනවා. නැත්තම් හිතන්නෙක් බාටපත් වෙනවා. ඉතින් අපේ ඉතින් මෙයා චින්තකයෙක්. මෙයා බලන්නෙක් අහන්නෙක් වශයෙන් පුද්ගල වේලත් අපි ළඟ තියෙනවා. අපිත් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මාරු වෙනවා. ආන ඒක දිහා බලා ඉන්නකොට මේ බලන බව බලන ස්වභාවය, දකින ස්වභාවය, ගන්ධ රස බලන ස්වභාවය කියලා මේ දර්ශනේ මේ ඇතුලේ වෙන යාන්ත්‍රණය මේ යන වැඩපිළිවෙල සමීකරණ විදියට හිත ගියොත් අර බලන රූපවල තියෙන සිත් බඳනාගත ගතිය සිත් తලවන ගතිය ඉබේම අඩු වෙන්න පටන් ගන්නවා අඩු වෙන්නේ නැත්නම් කවදාකවත් අපිට බලන කෙනා හෝ බලන බව දිහාවට හිත කීකරු කරගන්න හම්බ වෙන්නේ ඒ වගේම දකි අහන සද්දයට හිත ගියොත් කවදාකවත් මම ඒ වෙලාවේ අහන්නෙක් බව බලන්නෙක් නෙමෙයි ගඳ බලන්නෙක් රස බලන්නෙක් නෙමෙයි අහන්නෙක් බවත් මතක් කරගන්න හම්බ වෙන්නේ. නමුත් යම් වෙලාවක කීකරු කරගන්න පුළුවන් නම් දැන් මම බලන්නේ. දැන් මම අහන්නේ. දැන් මම ගඳ බලන්නේ. දැන් මම රස බලන්නේ කියලා ඇල්ලුවොත් තේරෙන පටන් අර ගන්නවා මේ බලපු ඒ ගන්න මෙනෙහි කිරීම නිසාම අහන සද්දේ වටිනාකම අර බීරෙක් අහගෙන ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා. ඒක ගඳ සුවඳ වැඩ කිරීම පිළිබඳව ගඳ සුවඳට දිගේ යන්නේ නැතුව මේ නාසයේ දිහාවට හිත යොදාගෙන මම මේ වෙලාවේ ගඳ බලන්නේ දිහාවට හිත ගන්න පුළුවන් වුණොත් ඒ ගඳෙන් සුවඳෙන් අපිට කරන්න පුළුවන් බලපෑම අඩු වෙනවා. රසෙන්නොත් එහෙමයි. ඒ වගේම පහසෙන්නොත් එහෙමයි, හිතවිල්ලෙන්නොත් එහෙමයි. රූපමාවක් විදිහට කියනවා විචිත්‍රපටි ශාලාවක ඉන්න වෙලාවකේදී ඒක මට වෙච්ච හැටියට අපිට භෞතික විද්‍යාව උගන්වන ගුරුවරයා අපිට මතක් කරලා කිව්වා අපි ඒ දවස්වල යන්නේ ගැලරීටමනේ 760යි හොයා ගන්න ඕනේ වෙච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. ගැලරීට ගිහලා බලාගත්තාම ඉතින් කට අරගෙන බලා ඉන්න හොන්දට ලං වෙලා බලනවා. ඉතින් කිව්වා ওই බලන ගමන් පොඩ්ඩක් ප්‍රොජෙක්ට් එකකින් විදුලි ආලෝකයේ විහිදෙන දිහාට පොඩ්ඩක් බලන්න කියලා. ඒ ආලෝකය ඇවිල්ලා රිදී තිරයට වැටුණාට පස්සේ තමයි රිදී තිරේ නළුවෝයි නිලියෝයි කෙල්ලයි කොල්ලයි ඔක්කොම වෙන්නේ. නමුත් අර ආලෝකය දිහා බැලුවොත් එහෙම ප්‍රොජෙක්ටර් එකෙන් විහිදෙන දිහාවට ඒ වෙලාවේ ඒ ශාලාවේ ඉන්න කට්ටියගේ දිගට දුමට ඒක වැදිච්චාම ඒකේ තියෙන පොඩි යහට මහට නලියන ආලෝක ටිකක් විතරයි. ඒ ආලෝක ටික බලනකොට පේනවා මේක පිටියේ වැදිලා තමයි මේ නළුවෝම වෙන්නේ. නිලියෝම වෙන්නේ. දුෂ්ටයාම වෙන්නේ ගස් කොළන් ගල් ගස් ඔක්කොම වෙන්නේ. නමුත් අර දුම දිහා බලනකොට ඒකේ කිසිම ස්ත්‍රී පුරුෂකමක් නැහැ. කිසිම කොල්ලයි කෙල්ලගේ වෙනසක් නැහැ. ඔක්කොම ඒක රිත්තේ තියෙන්නේ. ඊට පස්සේ බලනකොට ප්‍රොජෙක්ටර් එකේ කට දිහා බලනකොට ඒක පොඩි අඟලක විතර කෑල්ලක තමයි මේ ආලෝකයේ තියෙන්නේ. ඒක තමයි මේ පිටියට ඇවිල්ලා වදින්නේ. ඒකේ තියෙන පුංචි පුංචි නලියන ගතිය. හැබැයි ඒක දිහා බැලුවොත් චිත්‍රපටිය බලන්න බෑ. එතකොට චිත්‍රපටිය දුවන්නේ ශෝකාන්තයකටද දුක්ඛාන්තයකටද මොකක්වත් පේන්නේ නැහැ. හැබැයි එතනත් මොකද්ද බලන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ අපිට ඒ ප්‍රොජෙක්ටර් එක ගලවලා පෙන්නවා. පෙන්වුවාට පස්සේ පෙන්නවා මෙතෙන් එනකන් සුදු ආලෝකයක් ඇවිල්ලා ඒ සුදු ආලෝකය මෙන්න මේ සැලුලයිට් කොලේ හරහා ගියාට පස්සේ තමයි සැලුලයිට් කොලෙන් තමයි ওই සුදු ආලෝකයට වර්ණ එකතු කරන්නේ. සැලුලයිට් කොලේ මෙහා පැත්තේ වර්ණ චිත්‍ර එහා පැත්තේ තන්නේ කර එක දිගට යන ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකෙත් වරින් වර වරින් වර ආලෝකයේ විහිදීමට අවශ්‍ය නිසා 150ක් එක චිත්තක්ෂණයක ආලෝකය දෙනවා අනිත් චිත්තක්ෂණේ ආලෝකය කපනවා අනිත් චිත්තක්ෂණේ ආලෝකය දෙනවා අනිත් චිත්තක්ෂණේ ආලෝකය කපනවා අන්නේ ආලෝකේ එනේන වෙලාවට දකින රූප රාමුව රිදීතරේ වැදිලා චිත්තක්ෂණයක අන්ධකාරයක් දීලා ඊගාව චිත්තක්ෂණේ ආය ආලෝකයක් දෙනකොට අපිට පේන රිච්තරා මේ චිත්ත රූප රාමුවේ පෙන්වන එක පොඩ්ඩක් වෙනස්ලා දෙවෙනි එකේ පෙන්වනවා මැද අන්ධකාරයක් තියෙනවා අන්ධකාරය කවදාවත් අපි දකින්නේ නැහැ අපිට පේන්නේ පළවෙනි එකේ තිබුණ එක දෙවෙනි එකට පොඩ්ඩක් වෙනස් වුණා චලනය වුණා ඒ ගමන තුන්වෙනි එක පෙන්නනවා. පෙන්නකොට චලන චිත්‍රයක් පේනවා. නමුත් අර ප්‍රොජෙක්ටර් ගේ වෙලාව බලනකොට එක දිගට සුදු ආලෝකයක් තියෙනවා 150ක් අන්ධකාරය 150ක් ආලෝකේ. චිත්‍රපටියේ මොකක් අපේ නැහැ. තව එහාට කියලා බලුවොත් එහෙම පේන තියෙන්නේ කුරු දෙකක් හරහා ස්පාක් එකක් යනවා. ඒ ස්පාක් එක අන්නවරතව එක දිගට දැවෙමින් අර ආලෝකයක් දෙනවා. ඉතින් ඒ වගේ අපි චිත්‍රපටිය දිහා බලනනම් අපිට ප්‍රොජෙක්ටර් එක කවදාවත් බලන්න බෑ. එකවර කරන්න බෑ. ප්‍රොජෙක්ටර් එක බලනවා නම් චිත්‍රපටිය බලන්න බෑ. ඉතින් ඒ වගේ අපි මේ ඒකම තමයි ඔය බැලීමේදී සිද්ධ වෙන එක අනිත් පැත්ත. අරක ප්‍රොජෙක්ට් කරනවා. මේක ආපැත්තට ගන්න එකයි කරන්නේ. ඒකට අපි යම්ම වෙලාවක බලන චරණ චිත්‍රයේදී වර්ණ රූපේදී බැලුවොත් අපිට කවදාකවත් මේ ඇහෙන් සිදෙන බවක්වත් අපි දන්නේ නැහැ. ඒක නිසා කට ඇරෙන්නේ සමහරලාට ওই චිත්‍රපටි බලනකොට. මතක නැති වෙනවා මේ ඇහෙන් අර ඇහැට හිටපම ඇති කට අරින්න ඕනේ නැහැ කියලා ඒකවත් මතක නැති වෙනවා. නමුත් යම් වෙලාවක ඒ රූපෙ දිහා බලන්ඩයි මේ තියෙන කට හරි නැත්නම් පේනවා කියලා බලනකොට ඇහැට ගියොත් නම් කට වැහෙනවා. හැබැයි තවත් යගෙන රූපෙ නොපෙනී යනවා. රූපේ මේ මායාව විතරයි, හේයාව විතරයි, සුද්ධ විතරයි නොපෙනී යනවා. එතකොට මේ බලන දෙයින් බලන කෙනා ළඟට හිත මෙනෙහි කිරීමක් කෙරුවොත් අර බලන චිත්‍රය බලන දෙයි ඇත්තා වූ ස්ත්‍රී පුරුෂ භාව, සුභාසුභ භාව, මංගල අමංගල භාව, විචිතුරු භාව නැති වෙනවා. හැබැයි අපි කවදාකවත් නොදැක්ක දෙයක් දකිනවා මේ එකම විඥානයේ ඇහැට නහයට කනට දිවට දිවීමෙන් අපි කොච්චර අලුත් වීමක් වෙනවද කියලා. එක එක වෙලාවට දකින්නේ, අහන්නේ, ගඳ බලන්නේ, රස බලන්නේ පාට මේ චරිත මාරුවක් සීක්‍රෙන් සිද්ධ වෙනවා. අපි මෙතෙක් කල් දැනගෙන හිටියේ නැහැ. අපි හිතුවේ මේ හයම එකවර වැඩ කරනවායි කියන. නමුත් හයට එකවර වැඩ කරන්න බෑ. එකයි එකවර වැඩ කරන්නේ. ඒ එනේන එකට අහන්නෙක් නම් අහන්නෙක් බව, දකින්නෙක් නම් දකින්නෙක් බව, ගඳ බලන්නෙක් නම් ගඳ බලන්නෙක් බව මෙනෙහි කරන මෙනෙහි කරන යන්න ගියොත් අර පිටපේන චිත්‍රේ නොලැබුණාට නොදැක්කට සත්පුරුෂයෙකුට මෙතෙක් නොදැකිච්ච විදිහේ අභ්‍යන්තරකරණයක් මැදට පැමිණීමක් සිදු වෙනවා. සිදු වෙලා අපි හිතමු යම්ම වෙලාවක අපි මේ බලන්න දිහාවට හිත යොමුණයි කියලා අහන්න දිහාට හිත යොමුණයි කියලා එතකොට හොඳට පේනවා මේ වර්ණ රූපයක් ඇවිල්ලා කනට වැදුනට මොකක්වත් වෙන්නේ ඇහැටම වදින්න ඕන. ඇහි විඥානේ පහළ වෙච්චාම තමයි අපිට ඒක මෙනෙහි කරලා දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට දකින බවක් තියෙනවා. එතකොට අහන බවක් තියෙනවා. ගඳ බලන බව, රස බලන බව, පහස බවක් කියලා. යම්ම වේලාවක මේ භාවනා මානසිකාරයේ සතිය හොඳට එකලස් වෙලා මේ බලන කෙනා වෙනුවට බලන බව අහන කෙනා වෙනුවට අහන බව ඒ වගේම ගඳ සුවඳ දැනෙන බව නැත්නම් දැනෙන ස්වභාවය ඇහෙන ස්වභාවය, බලන ස්වභාවය, රස බලන ස්වභාවය බැලුවොත් එnde ende ende ende එක අපිට තේරෙන පටන් ගන්නවා ඇහෙත් සිදුවෙන්නේ, කනෙත්, නාසයේ, දිවෙත්, කයෙත් සිදුවෙන්නේ මේ බාහිර ආරම්මණයක් ඇවිල්ලා ඒ ප්‍රසාද ඉන්ද්‍රියට වැඩිච්චාම ඒ එතන ආයතනේ වැඩ පටන් අර ගන්නවා. එතකොට බලන බව, දකින බව, අහන බව වශයෙන් ඒවා එක එක විදිහට ප්‍රකාශ වෙනවා. එක එක විදිහට පිළිඹු වෙනවා. හැබැයි ඒක හැම එකෙම සිද්ධ වෙන්නේ ద్వාරයකට අරමුණක් ඇවිල්ලා වැදිච්චාම මතු වෙන්නා වූ තදුපපන්නේ තමයි. ආහන් මේ විදිහට බලانے යනකොට යනකොට අර බාහිරේ තිබුණ මත් කරවන බාහිරේ තියෙන අර සුභාසුපති හර්ධුණ ගතිය වෙනුවට මේ වගේ සමානකමක් පේන්න පටන් ගන්නවා. ඇහෙත් සිදුවෙන්නේ මේකමයි කනේ සිදුවෙන්නේ මේවයි නාසයේ සිදුවෙන්නේ මේමයි වෙනකොට වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ බලන දේ අහන දේ ගඳ බලන දේ රස බලන දේ සියල්ලක්ම සිදුවෙන මූලස්ථානට ගියාම ඇහිම දැකීම වගේ දේවල් මහා ඉසකක්කමක් බව, මහා කරදරයක් බව, පීඩිගෑමක් බව, කන්දොස් කිරියාවක් බව තේරෙන පටන් ගන්නවා. ඒක හොඳට තේරෙනවා ආනාපානෙ හොඳට සංසිඳිලා අපි ඔය කියන තැනට ආනාපානෙ හරහා ආවයි කියලා හිතමු. ඇහැ හරහාත් එන්න පුළුවන් උතේ. කන හරහාත් එන්න පුළුවන් උතේ. නාසය හරහාත් එන්න පුළුවන් උතේ. දිව හරහාත් එන්න පුළුවන් උතේ. මේ ආනපානේ හරහත් එන්න පුළුවන්. පිම්බිම හැරීගෙන හරහත් එන්න පුළුවන්. සක්මන හරහත් එන්න පුළුවන්. කොයි එකකින් හරි එතෙන් ආවට පස්සේ අපිට පාර සද්දයක් ඇහුනොත් එහෙම දිගැස්සීමක් ඇති වෙනවා මහ මොන කරදරයක්ද කියලා හිතෙනවා. එක පාට ඇහැට මොන හරි වැටුනොත් මහ කරදරයක් වශයෙන් තේරෙනවා. නාසයට ගඳක් වැටුනොත් කාදාකවත් නැති විදියට නිකන් හොඳට රත් වෙච්ච බෙරයකට ගහපුවාම දෝංකාර දෙන්නා වගේ ගෝසා වෙන්න පටන් ගන්නවා. දිවට රසයක් දැනවත් එහෙමයි. ඒ වෙලාවට හොඳට තේරෙන පටන් ගන්නවා මේ <clears throat> මේ මැදට ගිහිල්ලා ඉන්නකොට හිත බාහිරවර්ති වීම කියලා කියන්නේ මේ බුදියාගෙන ඉන්න පැලැස්ස බුදියා ඉන්න හාවෙකට සද්දයක් ඇවිල්ලා බය වුණා වගේ. ආන මේ පැත්තට ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ඒ කියන්නේ දකින භාවයේ දකින දෙයින් දකින කෙනාට හිත අරගෙන දකින කෙනාගෙන් දකින බවට හිත යන්න යන්න යන්න අර විඥානේ අපිව මත් කරන්න තියෙන ගතිය අඩු වෙලා මේ යාන්ත්‍රණයේ සිදුවෙන හැරට යන්න යන්න අර රූප සද්ද ගන්ධ රස ස්පර්ශවල තියෙන රූප සංඥාව සද්ද සංඥාව ගන්ධ සංඥාව රස සංඥාව ටික ටික ටික ටික විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තියෙන ස්පර්ශ නොවෙනවා නම් හොඳයි කියන මට්ටමට එන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ චිත්ත සංඛාරයන්ගේ සංසිඳීමක් වෙන පැත්තට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මම මේ දැන් අපි ඉන්නේ භාවනාවේ හුඟක්ම එකලස් වෙච්ච දියුණු වෙච්ච තැනක නිසා ඒක මේ භාවනා නොකරපු කෙනෙකුට නම් මේ මොකක්ද මේ කියන දෙමළ කියලා තේරෙන්නේ නැහැ. නමුත් භාවනා කරන අයට තේරෙනවා ඒ වගේ සංසිඳිච්චාම මේ ශබ්ද ගන්ධ රූප රස ස්පර්ශ කරදර වෙන්නේ මොකද? හිත දැන් තියෙන්නේ ඇතුළට නැමීගෙන එන වෙලාව. එnde ende ende අර විඥානයේ තියෙන පිළිබිඹුව විඥානයේ තියෙන නිදර්ශන ගතිය අඩු වෙලා අපි යාන්ත්‍රණයේ මැදට මැදට ඇවිල්ලා. ආහන්න එතෙන් දෙන්න ගියාපස්සේ පේනවා මේ වගේ දෙයක ඇතුළට එනවා වෙනුවට ඒ රූප විග්‍රහ කරමින් හිටියානම් ශබ්ද විග්‍රහ කරමින් හිටියානම් රූපේ රූපේ මතින් නතර කරන්නේ නැතුව සද්දේ සද්දේ මතින් නතර කරන්නේ නැතුව ගන්ධ රස පහස ඒ මතින් නතර කරන්නේ නැතුව ඒ නතර නොකර කරපු සේරම අපි විහිං එවට දාපු මේ මවාපෑම්නේ ඒක සේරම මායා. ඒක සේරම මේ පිළිඹුවක් විතරයි. සංඥාවක් විතරයි. දැන් ඇතුළට යන ගමනේදී තේරෙනවා ඊට වැඩිය මෙතන ප්‍රත්‍යක්ෂයක් අනුවයි මේ කටයුත්ත වෙන්නේ. අතනින් අර දැක්කා දැක්කට පස්සේ දැකීම මතින් අපි ප්‍රපංච කරන්න යනවනම් ඊව සේරම නොවිත් ඉන්න පුළුවන්කමක් අපේ හිතේ තියෙනවා වෙනවන්නම් ඒව ඔක්කොම මේ හිත විසින් නැත්නම් පරණ මතක තුලින් හඳුනා ගැනීම තුලින් කරන ලද මායාවක් කරන ලද පිළිඹුවක් අන්න ඒ බව දැනගන්න එක මෙතනදී හම්බෙන විශාල ලාභයක්. නමුත් යෝගාවචරයට ওই දෙක සංසන්දනක තේරුම් ගන්න අමාරුයි. මේ වැත්තට යනකොට උල්පනා කරන්න ගියොත් මේ සමාධිය සතියත් කැඩලා යනවා. නමුත් ඒක සරුවචනංශේ දන්නවා යම්ම වෙලාවක දකින දෙයින් හිත දකින කෙනාට ගත්තොත් දකින කෙනාගෙන් දකින බවට ගත්තොත් ඒ දකින දේ මත තොරන් ගහන ගතිය කල්පනා කරන ගතිය ඒ මත දුර දුවන ගතිය නතර කරපු ගමන් අපි ඇස්සත්තේ අන්ධෙක් වෙනවා එහෙම නැත්නම් දිත්තේ දිත්ත මත්තම් භවිෂති වෙනකොට අපිට විශාල පාරක් හම්බ වෙනවා සංසාරෙ මෙතෙක්ල් නොවිච්ච විදිහට මේ දැකීම තුලින් අර විඥානයේ වැඩ කරන හොරගුහාවේ මූලස්ථානට යා ගන්න පුළුවන් තරක් හම්බ වෙනවා. ඒක මෙතෙක්කල් වැඩ කෙරුවේ කුලියට ගත්ත මිනිස්සු මාර්ගයෙන් විශාල එළිය තියෙන තිරයක. අපි ඒ තිරේ හරහා මැදින් ඇවිල්ලා දැන් අර මූලස්ථානට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒ විඥානයේ තියෙන මත් කරන ගතිය විඥානයේ තියෙන මායාකාරී ගති නැතුව ඒ විඥානයේ ප්‍රකෘති தත්ත්ව නිකන් ඇති தත්ත්ව දිහා බැලුවොත් ඒක යම් ප්‍රමාණයක නිකලස් ගතියක් තියෙනවා. ඒක අපිව මත් කරලා ඒක අපිව විඥාමය කරලා අපේ ඇස් බන්දලා අපි ඒකෙහි ඒ කෙරෙහි රස බලන පැත්තට යන්න යන්න මේ කෙලෙස් වලින් උපක්ලේශ වලින් මේ සම්පූර්ණ දේ ඇත්ත පැත්තක තියෙද්දි කොහෙදෝ යන මවාපෑම් වගේක් එහෙම නැත්නම් මේ සංඥා වගේක් එහෙම නැත්නම් පිළිඹිපු වගේක් ටිකින් ටිකට ගිහිල්ලා අපේ හීන ලෝකෙකද ඉන්නේ අවදියෙන්ද ඉන්නේ නැද්ද කියා ගන්න බැරි තරම්. ඒ නිසා සරුවච්චන් ආංශේ මතක් කරනවා මේක අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන්නේ. මේ බාහිර රූප මතින් මත් වෙලා යුවා වෙන කතා කරමින් ඉන්න එක හීනෙක හීනෙක දකින හීන වස්තු විසෙහි අදහමින් එහි රස විඳින මිනිසෙක් වගේ. අපි අතර හීන දකිනකොටත් ඒක වෙනවා. හීනෙන් අවදි වුණාට පස්සේ අපි හිතන අවදි කියලා. නමුත් ਸਰුවචනාංශයේ තියෙන බුද්ධත්වයේ කියන ප්‍රබුද්ධත්වයේ කියන අවදි ඕක නෙවෙයි. උන්වහන්සේ මතක් කරන්නේ රූපයක් දකිනකොට දකින දෙයි මත් නොවි දකින කෙනා කෙරෙහි තැකීමක් නොකර දකින බව ඒ වගේම අහන වෙලාවේදී ආන දෙයියත්තා වූ අර්ථයට වැඩිය අහන කෙනාගේ තියෙන නම්බුකාරකම මායින් කරන්නේ නැතුව අහන බව ගඳ බලන බව රස බලන බව පහස ලබන බව හිතන බව දිහාට එනකොට විඥානයේ යම් කිසි විදිහකට හැවෑරිල්ලක් සිද්ධ වෙනවා රතුළුණු ගෙඩියක් පොතු ගහගෙන පොතු ගහගෙන යනකොට වගේ අපි සාමාන්‍යයෙන් කියන අතරමැදි අවස්ථාවට අනින්ද්‍ය ප්‍රතිපද විඥානය කියලා. දැන් හිත විඥානයේ තියෙන එතකොට බලන දෙහිත් නෙවෙයි, බලන කෙනා ළඟත් නෙවෙයි, බලන බවෙහි. ඒකෙත් ඇතුළට හැරුණොත් ඒ අනිදස්සන ස්වරූපෙට ගියාම හරි ශාන්ත ගතියක් තියෙනවා. විවේක ගතියක් තියෙනවා. මොකද මේ බලන දේවල් වලින් බලන කෙනාගේ මතිමතාන්තර වලින් ස්වාධීන වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේක හොඳම නිදර්ශනයක් තමයි මෙලෝ වශයෙන්ම අපිට මේ සරුවචනාංශයේ කියන මේ අවදිභාවයට යන්න පුළුවන් ඒක හුදු හිතේ වැඩක්. බාහිර ලෝකයේත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මේ බාහිර ලෝකයේ කියලා අපි දකින දුතු දේ මතින් හිතන ගතිය, අහූ දේගේ මතින් ඔය කේලම් ගොතන ගතිය, බොරු වෙන ගතිය, පරුස වචන වෙන ගතිය සේරම පිළිඹුවක්. ඒක නැත්තම් ඒක මායාවක් ඇතන තියෙන්නේ. ඉතින් අපි මේ රණ්ඩු කරනවා, දබර කරනවා, මේ මේ එකිනෙකත් එක්ක වාද කරනවායි කියලා කියන්නේ අර පිළිඹුවේ තියෙන දේවල් මතයි මේ රණ්ඩු කරන්නේ. නැත්තම් හීනෙන් අපි මේක ආගන්නේ. ඒව එච්චරම අවදි වෙලා බලනකොට hina යනවා. මොකද්ද මේ මෙච්චර රණ්ඩු දබර කෙරුවේ හීනයක් බව දන්නේ නැතුව. අන්න වගේ මේ නාම රූපය කියලා කියන්නේ පිළිඹුවක් බව, හීනයක් බව, මවාපෑමක් බව දන්නවනම් ඒක ගහපා දෙන්න අනේකක් නැහැ. ඒ නාම රූප කියලා අපි අඳුනා ගන්න දේ මේ විඥානයේ විහිං ඇති කරපු දෙයක් මිස ප්‍රകൃතිය බැලුවොත් ඒ දැකීම දැකීම පස්සේ නැත කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් කෙරුවොත් දිනු. ඇහිම ඇහිම තින් නැත කරන්න පුළුවන් බව කලහක්ක් කෙරුවොත් දිනු. එහෙම නැතු ඇහුව දේ ගහපා දෙන්න මම පාන්ට අරයට ඔප්පු කරන්න මෙයාට ඔප්පු කරන්න දඟලනවයි කියලා කියන්නේ අපි අර හීන ලෝකයක රජ වෙන්න හදනවයි කියන එක. ඒ නිසා සරුවචනාංශිකේ ওই බුද්ධ කියන වචනේ අර්ථකථනය දෙන්නේ ප්‍රබුද්ධ වීම. ප්‍රබුද්ධ වීම කියන්නේ පිබිදුනා. අනික ඇත්තෝ තාම හීනේ තමයි මේ කටයුතු කරන්නේ. මොකද මේ රූප අල්ලාගෙන රූපෝලේ බලනවා නිවන තියනවාද කියලා. රූප පෙන්නපු එකනට දොස් කියනවා. උඹ රූප වෙන්නපු නිසායි මට මේ කෙලෙස් ඇතිුනේ කියලා. ඒක ඇකිල රජුරුවන්ගේ නඩු තීන්දුවේ කතාව තමයි ඉතින් කියන්න වෙන්නේ. ඒක මම හිතන්නේ කවුරුත් දන්නව කොහොමඩක් අද. හෝම හරි බාහිරට හේතු කරලා ඒ බාහිර එකනට මේ විනිශ්චය කරන්න හදනවා මිසක මේ දැකීමේදී Tamange වෙච්ච පමාව Tamange තිබුණ සතියම අධිකම නෙවෙයි. එහෙම නැත්නම් ඒ දකින්න දෙයින් හිත ගලවාගෙන දකින්න කෙනාට ගන්න, දකින්න කෙනාගෙන් හිත ගලවලා දකින්න බවට ගන්න පුහුණු කරලා නැති කෙනා ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ දකින්න දේ මත නඩු කියනවා. නමුත් ඒක හීනයක් බව. එනතම මේ නාම රූප කියලා කියන එක මිරිඟුවක් බව, මායාවක් බව දන්නවනම් අපිට ඒක ඒ මතින් නැතර කරන්න පුළුවන්. නැතර කරපු ගමන් ඒ මායාව ඇති කරන්න හේතු වෙච්ච විඥානේ විඥානපච්චා නාම රූපං නාම රූපච්චා විඥානං කියලා දකින භවෙයි හිතන භවෙයි ගඳ බලන භවෙයි රස බලන භවෙයි අහන භවෙයි නතර වෙන්න නතර වෙන්න මේ විඥානයාගේ දේවල් වෙන් කර ගැනීම නිසා Taman චරිතයක් මවාගෙන ඒ චරිතයේ පුම්බගෙන අධිකාරී ශක්තියක් ගති කරගන්න හැටි ඒකට උඩගෙඩි දුන්නේ Taman බවත් තේරෙන පටන් ගන්නවා ඒක අඩු කරන්න ඕන කරලා තියෙන්නේ අර ක්‍රමයට තමයි දකින දෙයින් දකින කෙනාට ගන්නවා. දකින කෙනාගෙන් දකින බවට හිත අරගන්නකොට එන්නේ එන්නේ එන්නේ විඥානයේ තියෙන අර විභූෂණ විඥානයේ තියෙන ඒ මායාකාරී ගති අඩු වෙන්න අඩු වෙන්න එයා කීකරු වෙන්න වෙන්න විඥානයේ තියෙන ආලෝකමත් ගතිය. පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ ඉතිරසාර ආත්මයක් නෙවෙයි. නමුත් ඒක කෙලෙසුනොත් තමයි ඒකේ තියෙන ප්‍රභාසරේ දැක ගන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙන විඥාණයට වැඩිය නික්ලෙස් පා නිකලේශී භාවයක් තියෙන අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණය. නමුත් ඊටත් වඩා ඇතුලේ තත්ත්වයක් තියෙනවා අනිදස්සන විඥාණය කියන එකේ. එතකොට අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිපද භාවය තමයි කාම ලෝකය කියලා කියන්නේ. ඊට පස්සේ අපි සමාධියෙන් උත්සාහ කරන්නේ මේ හිත ඒ කාම ලෝකයේ දකින්න දෙයින් අහන දෙයින් වෙන් කරලා ඒ ඉන්ද්‍රියන් හා සම්බන්ධ නොකර මැදට කරගන්න අවස්ථාව. හැබැයි තාමත් කෙලස් තියෙනවා. ඒ විඥානේ ඊටත් වඩා කීකරු කර ගැනීමකින් තමයි මේ අනිදර්ශන தත්වයට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක පුදුම ප්‍රභාස්වරයක් තියෙනවා. ඒ විඥාණය අනිදස්සන වෙන්න නැත්නම් මේ විඥානයක් පහළ වෙන්න හේතු කාරණා වශයෙන් අපි මේ පුරුකෙන් තාපස්ස පිටිපස්සට ගියොත් පෙන්වන්නේ සංස්කාර. සංස්කාර තිබුණොත් පමණයි විඥානයකට අවශ්‍යතාවයක් මතුවෙන්නේ. සංස්කාර වැඩි වෙන්න වැඩි වෙන්න තමයි විඥානයේ චරිතය නැතුව බැරි එකක් බවටපත් වෙන්නේ. අත්‍යවශ්‍ය දෙයක් බවටපත් වෙන්නේ. ඒ නිසා සංස්කාර අඩු කරන්න අඩු කරන්න විඥානයාගේ තියෙන වැදගත්කම අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් සංස්කාර මේ මට්ටමේම තියාගෙන විඥානයේ විතරක් මිරිකලා අල්ලගෙන තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. සංස්කාර කියලා කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. එතකොට ආනාපානයේදී අපි කරන්නේ මේ කාය සංස්කාර කියන ආස්වාද ප්‍රසආස දෙක සංසිඳුව. සංසිඳුනට සංසිඳුනට සංසිඳු වෙනකොට අර විඥානයේ කෙලෙස් ස්වરૂපයේ කෙලසිච්ච ස්වરૂපයෙන් ඔන්න ටිකක් නික්ලේශී තත්ත්වයටපත් වෙනවා. තව තවත් ආනාපානයේ සංසිඳෙන්න සංසිඳෙන්න තව තවත් නික්ලේශී බවටපත් වෙනකොට හැබැයි විචිත්‍රත්වයේ අඩුකමක් සිද්ධ වෙනවා. ඒකේ තියෙන විචිතුරුකමේ අඩු කිරීමක් සිදු වෙනවා. වෙන විදිහට කියනවනේ ඒකාකාරීකමක් එනවා. නීරසකමක් එනවා. ඒ ඒක මේ එපා කරන ගතියක් එනවා. බය උපදවන ගතියක් එනවා. මෙච්චර මේ ලෝකයේ දේවල් ලස්සන තියෙදි මට විතරක් මොකද මේ එපා කරන ගතියක් ආවේ කියලා. ඉතින් අන්නේ මායාව නැති කරන්නයි මේ මේකට සම්‍යක් දෘෂ්ටියක් ඕනයි කියලා කියන්නේ. සම්‍යක් දෘෂ්ටි නැතුව භාවනා කරලා බෑයි කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අපි මේ සංඥා වශයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා කියන එක වැඩි කරන්න වැඩි කරන්න. සංඥාවට ඇති ලෝභකම වැඩි කරන්න වැඩි කරන්න රූප විවිධාංගීකර කර බලන්න බලන්න ශබ්ද විවිධාංගීකරණ කරන අහන්න අහන්න මේ සංඥා ස්ථිරසාර වෙනවා එතකොට අපි වාල් භාවයට දාස භාවයටපත් වෙනවා සංඥාවල් වල යම් කිසි විදියක හික්මීමක් නැතුව චිත්ත తত্ত্বය කීකරු කරන්න බෑ චිත්ත తত্ত্বය කියලා කියන්නේ විඥානය විඥානය කීකරු කරන්න සංඥා කීකරු කරන්න ඕනේ සංඥා කීකරු කරනකොට විඥානය කීකරු වෙනවා සංඥාව ඇවිස්සුනොත් චිත්ත tattve ඇවිස්සෙනවා. චිත්ත tattve ඇවිස්සුනොත් දෘෂ්ටි tattවට වැටෙනවා. ඒක නිසා කියනවා යම් කිසි විදියකට සංඥා මට්ටමින් පාලනය කරන්නේ නැතුව චිත්ත මට්ටමින් පාලනය කරන්නේ නැතුව දෘෂ්ටි මට්ටමට ගියොත් බුදුහාමුදුරන්ටවත් ගලවන්න බෑ. මිත්‍යා දෘෂ්ටික වුණොත් බුදුහාමුදුරවත් අදහන්නේ ඊට පස්සේ ඉතින් සෞසුව කරගන්න බැරි ලෙඩක් තත්ත්වයටපත් වෙන්නේ. ඒක නිසා අපි ඕන වෙලාවක අපිට මිත්‍යා දෘෂ්ටි தත්ත්වයට යන්න පුළුවන්. නමුත් ඒක වෙනස් කරන්න චිත්ත தත්ත්ව වෙනස් කරන්න. චිත්ත තත්ත්ව වෙනස් කරන්න සංඥා தත්ත්ව වෙනස් කරන්න. ඉතින් අර ආනාපානේ කරගෙන කරගෙන යනකොට මේ සංඥාව එන්නේ එන්නේ බොඳ වීගෙන යනවා. ආසත් ප්‍රසාද දෙක අතර වෙනස නැති වීගෙන යනවා. ඒක දිහා බලන ඉන්න එපා කරන ගතියකට එනවා. මේක හොඳ ලකුණක්. සුබ ලකුණක් කියලා දකින්න බණහාලා සත්පුරුෂයන් ඇසුරු කරලා තමන්ට තමයි මෛත්‍රී කරන්න වෙනවා. ලෑස්ති වෙලා යන්න වෙනවා. එහෙම නැතු මේක එනකොට ඇති වෙන නීරසකම කම්මැලිකම හිතලා නැගිටලා යන්න ගියොත් අපි නැවතත් හොදෝද මඩේ දැම වෙනවා. ඒක නිසා මෙතනදී ඒ භාවනා එක එක தත්යන් වලට එනකොට ඒක අවබෝධ කර ගැනීම හරි හැටියට නොකෙරුණොත් අපිට කැපෙන්න ඉඩ තියෙනවා. අපිට කැපෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බාටපත් වෙලා හුස්මේ මුලැමැදාක බලලා කාය සංස්කාර කියන ආස්වාස් ප්‍රසවාස දෙක සංසිඳන අවස්ථාව වෙනකොට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියන මේ ශික්ෂණය නැති වුණොත් ඒක තුනී වේගන එනකොට අසික්ක අශික්ෂිත බවට නැත්නම් කලබල වෙනක බවටපත් වුණොත් කවදාකවත් පීතිපටි සංවේදී කියන සුන්දර தත්වයට යන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රීතිය කවදාකවත් පහළ වෙන එකක් නැහැ ජීවිතේ. ඒ මොකද ආනාපානේ සංසිඳනකොට দাঁඩි දානවා කලබල වෙනවා එපා කරනවා නැගිටිනවා. ඉතින් එහෙම කෙනාට කවදාකවත් ප්‍රීතියක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් යම් කිසි රටකේ සාමකාමී වෙන්න වෙන්න තවත් මේට වැඩිය තන්ති දෙනවා නම් හොඳයි. දැන් වෙන්නේ මොකද? අර සංඥාවල් එnde ende ende ende අදාහ ගන්න බැරි මට්ටමට යනවා. හිතේ විඥානයේ තියෙන මේ සෙප්පඩ විඥාවල් ඔක්කොම පච වේගන යනවා. ඒක නිසා මට මේකදී තවදුරටත් යන්න ඕනේ කියන ඒ ඇති වෙච්ච සංසිඳීම අගය කළොත් ඒකට එළඹ වාසය කරොත් පමණක් නැත්නම් ශික්ෂණය හරියට කළොත් පමණක් පීටිපටි සංවේදී කියන தත්ත්වයට යන්න පුළුවන්. ඊට පස්සේ ඒක හොඳට පදියම් වෙන්න වෙන්න තමයි සුඛ සුඛපටි සංවේදී කියලා ඉස්සරහට යන්න වෙන්නේ. ඒ ගියාට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී කියලා தත්වයකට එනවා. හරියට නිකන් රූප ධර්ම නෑ නම විතරක්. නාම ධර්ම විතරක් හිත විතරක් තියෙනා වාගේ. ඒක හර අර සුඛ ප්‍රීතියෙන් සුඛයෙන් පස්සේ හම්බෙන බොහොම හොඳට තැම්පත් වෙච්ච තත්ත්වයක්. ඉතින් ඒකෙදිත් ඒ චිත්ත සංකාර වශයෙන් සංඥා වේදනා වැඩ කරනවා. ඊට පස්සේ ඒක අගේ කිරීමක් කළොත් ඒ එන ගැම්ම කඩා ගන්න තු ඉදිරියට ගියොත් පස්සම්බයං චිත්ත සංකාරං අසසිසාමීති සිකති කියලා ඒ තිබිච්ච කම්පන චංචල වේගවල තියෙන උච්චාවච භාව අඩු වෙන්න පටන් ගන්නවා. කම්පන චංචල තියෙනවා, පුපුරු ගැහිම් තියෙනවා, මේ උස්පාත් වීම තියෙනවා. ඒව එන්නේ එන්නේ එන්නේ එන්නේ තුනි වෙන්න පටන් ගන්නවා. ඒසොට වේදනාවලත් වින්දනවලත් සුඛ දුක්ඛ දෙක වෙනකොට අදුක්කම සුඛ තියාවට යනවා. සංඥාවල් ගත්තත් ඒ සංඥාව තුනී වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ දිහාවට ශික්ෂණය ගියොත් පස්සම්බෙන් චිත්ත සංඛාරං අභිප්‍රමෝදයන් චිත්තං අසසිස්සාමීති සික්කති කියලා ඔන්න චිත්ත තත්ත්වයක් ගැන ඉතාමත්ම ගැඹුරු ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි හිතමු ඒ තමන් ඉස්සලා වගේ දැන් ආනාපානෙ පේන්නේ. නමුත් ඒ වෙනකොට කම්පනයක් පේනවා. චංචලයක් පේනවා. ඒක තුනී වීගෙන එනකොට නිකන් හුස්ම ගන්න බැරි වාතය අඩු තැනකට ගියා වගේ. එහෙම නැත්නම් කතුරුංචිලාවක කැරකිලා පල්ලෙහාට එනකොට එන වගේ බඩ දවන ගතිය එනවා. ඇඟ සම්පූර්ණයෙන් පැතිලා පැතිලා බැලුමක් වගේ පුම්බල යන්න හදන වෙලාවක් එනවා. මේක දැන් පාලනය කරගන්න බැරි වෙයි කියලා නැගිට්ටොත් කලබල කෙරුවොත් එහෙම ඒ පුද්ගලයාට කවදාහකවත් ඔය කියන අභිප්‍රමෝදයේ කියන කාය ජීවිත নিরপেক্ষව ලබන්න පුළුවන් ඒ සැපතට යනවා වෙනුවට ඒ පුද්ගලයා බීතියක් ඇති කරගන්නවා බීතිකාවක් ඇති කරගන්නවා භාවනා තුනී වේගෙන එනකොටම නැගිටින්න පුරුදු වෙනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ තුනී තත් වලින් ගොරසු ගොරසු තත් වලට ගිහිලා ඒ පුද්ගලයා භාවනාව හරියනවායි කියලා කියන්නේ වැරදිලක් කියලා හිතා ගන්න තරමටම පැටලෙනවා ඉතින් ඒකට කිට්ටුවෙම බලපාන සීලය සහ මානසික தত্ত্ব අනිත් එකෙන් තමයි කිට්ටුවෙන් බලපාන්නේ කලින් මේවා අහලා ලැහැත් වෙලා ඉන්න ගතිය. ඉතින් ඒ නිසා මෙතනදී මේ කියන සම්‍යක් දෘෂ්ටි නැති වුණොත් ඒ භාවනා ජීවිතයේදී හම්බෙන ප්‍රීතියක්වත් සුඛයක්වත් අභිප්‍රමෝදයක්වත් මොනක්වත් ලබන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට හිතන්නේ මේක මේ දුක්ඛ ප්‍රතිපදාවක් එහෙම නැත්නම් මේ අත්කිලමතානුയോഗයක් කියලා තමයි පේන්නේ. කවදාකවත් නැහැ. සරුවචනසිකේ ජීවිතේ කවදාකවත් එහෙම කාටවත් දුක දෙන්න කරපු එකක් නෙවෙයි. උන්වහන්සේ දන්නවා උන්වහන්සේගේ මේ සාරුවඥතා ගුණයක් විදිහට වෙනා සුගත ගතිය. සුගත කියලා කියන්නේ සුන්දර ලෙස මේ ගමන ගමන් කරන්න පුළුවන්. මොකද ඒ කාය සංස්කාර තුනී වෙනකොට, චිත්ත සංකාර තුනී වෙනකොට කාරණාව දැනගෙන ඒකට පෝෂණය දෙන්න පුළුවන් නම් ඒ தത്വෙදී එකලස කඩා ගන්න නැතුව ඇතිවෙච්ච සංහිඳියාව අවුල් කරගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් නම් පුදුමාකාර බලාපොරොත්තු නොඉච්ච විදිහක ප්‍රීතියක් සුඛයක් අභිප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. නමුත් එතනදී භාවනා එතෙන් යනකම් ගිහිලා හෝ ඒ తত্ত্বය අවුල් කරගන්න නැතුව ඉදිරියට ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන් මේක දුකක් මහා කරදරයක් කවදාකවත් ප්‍රතිඵල නැති ගමනක් වඩටපත් වෙනවා. ඉතින් ඒක නිසා එතනදී අවශ්‍ය කරන මේ සම්‍යක් දෘෂ්ටිය ඊටාමත් වැදගත් මොකද්ද මේ සම්‍යක් දෘෂ්ටිය සංස්කාර අඩුවෙන්ට අඩුවෙන්ට අඩුවෙන්ට විඥානයාගේ අඩුවීමක් සිදු වෙනවා. විඥානේ අඩුවෙන්ට අඩුවෙන්ට අඩුවෙන්ට නාම රූපයාගේ ගෙවී යාමක් සිද්ධ වෙනවා. මේවා එකිනෙකට එකිනෙකට බලපාන දේවල්. ආපිටත් යනවා. නාම රූපයන්ගේ අඩුවීම අඩුවීම වෙන්න වෙන්න වෙන්න විඥානයගේ අඩුවීමක් සිදු වෙනවා. විඥානයක අඩුවීම වෙන්න වෙන්න වෙන්න අර සංස්කාර නැති తත්වයේ අගය කරන ඒකට උපසම්පාදනය වෙලා ඒකට සමාදන් වෙලා ඉන්න පුළුවන් ගතියකුත් එනවා. ඒ නිසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන මේ දේවල් සංසිඳීගෙන එනකොට පෞකාරයට, කාලකන්ණයාට, අසත්පුරුෂයාට හිතෙන්නේ තනි වුණා, කොටු වුණා, මැරෙන්න යනවා. එක එක විදිහට හිතෙනවා. නමුත් සත්පුරුෂයාට බණ දන්න කෙනාට සුතමේ ඥාන තියෙන කෙනාට තේනවා සංස්කාරයන්ගේ ගෙවි යාම යනවා නම් අනිවාර්යයෙන්ම විඥානයගේ ගෙවි යාම සිදු වෙනවා. ඒ නිසා විඥානයේ විසින්මවන මේ මායාවල් වල අඩු වෙලා හොඳටම ඇතුළට නැමිච්ච හිතකින්. ඒකත් සංඥාවෙන්. එනතන් අතම්මේතාවෙන් ගැඹුරක් පේන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ தත්ත්වයට යනකොට ඒක කොහි දිහාවට හසුරවනවද කියන එක යෝගාවචරයේ බහුසුත භාවය යෝගාවචරයේ කාය ජීවිත নিরপেক্ষ භාවය යෝගාවචරයේ ඒ සූර වීර ධීර භාවය නැත්නම් වීරත්වය හරියට බලපාන. ඉතින් එතකොට තේරෙන්න පටන් ගන්නවා ඒවා එකක්වත් බාහිර සාධක නෙවෙයි. ඒවා එකක්වත් කාටවත් පාලනය කරන්න බෑ. ඒ යෝගාවචර තුළ අනිවාර්යයෙන්ම තියෙන ධර්ම වර්ගයක් මේ කතා කරන්නේ. නමුත් ඒවා හරියට වෙලාවට මොබිලයිස් කරන්න ඕනේ. හරියට වෙලාවට එකලස් කරගත්තොත් අකාලිකවම කරනකොටම ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම තමයි අපිට කැපුණොත් ආය කාටක් කොට ගන්න බැරි තත්ත්වෙට පටලැවෙනවා. ඒ වෙලාවේ ආයශරයක් අවස්ථාවක් දෙනවා. එතකොටත් අපි භීතිකා නිසා හෝ බය නිසා හෝ නොකර හිටියොත් ඉතින් බුදුවරු 512000ක් නෙමෙයි ඒ වගේ දෙකක් පහළ වුණත් ඒ පුද්ගලයා එතනම තමයි. ඒක නිසා තේරෙන්න පටන් අර ගන්නවා මේ විඥානයත් එක්ක වගේ ධර්ම ඉගෙන ගන්නකොට මේක තන්නේ කර මේ ලෝකයේ දිහා නාම රූපයේ දිහා විඥානයේ දිහා සංස්කාර දිහා අපි දක්වන ආකල්පයේ මේ වෙනසක් මෙතන තියෙන්නේ ඒක නිසා මේ අපිට පෙන්වන්න හදන දේ විඥානයේ විචි මේ පිළිබිඹු කරලා පෙන්වන්න හදන දේ මායාවක් බවත් ඒ පෙන්වන්න හදන බව ස්වභාවය දකින්න නම් ඒ මැජික් කාරෝ මැජික් පෙන්නනෝට ගස් යට ඉඳගෙන මැජික් පෙන්වන්න ගියාම හයියෙන් අර බෙරේ හොල්ලනවා. සට සට සට සට කාලා හොල්ලනකොට දැනගන්න ඕනේ අනික් අතින් මැජික් එක පෙන්ලා ඉවරයි. මොකද මිනිස්සු අර බෙරේ දිහා බලනකොට මේ පැත්තේ ඇස්බැඳුම් කරනවා. එනිසා බෙරේ නටනකොට දැනගන්න ඕනේ මේ මනස එන්න හදන්නේ ඇස්බැඳුමකට කියලා. අන්නේ වෙලාව හරියට දැනගෙන හිටියොත් පේන්න පටන් ගන්නවා කිසිම දෙයක් මිනිහාම අවනව නෙවෙයි. මිනිහා අපේ තියෙන මේ ඇහි තියෙන දෘෂ්ටි මායාවල් වලින් අපේ තියෙන දේවල් වලින් වැඩ අරගෙන අපිට මායා කරලා පෙන්නනවා. නැත්නම් අපේ තකතිරුකම අපිට පෙන්වන එක තමයි කරන්නේ. ඔය සෙල්ලමයි විඥානයත් කරන්නේ. ඒ නිසා සරුවචනන්ට පෙන්වනවා විඥානය කියලා කියන්නේ මායාකාරයේ. ඒ නිසා මේ මායාවට රැවටිලා ඒක දිගේ දුවන්නකට කදාකත් මිනිස්යාගේ තියෙන මේ ප්‍රෝඩාකාරීත්වය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒකට හිත යොමු කරන්න නම් මේ පෙන්වන්න හදන නාම රූපය පිළිඹුවක් බව. පෙන්වන්න හදන නාම රූපයේ මායාවක් බව. ඒක හීන දර්ශනයක් බවට අපි ලේසක් හිතේ තියාගන්න ඕනේ. නැත්නම් ඌව ඔප්පු කරන්න, ඌව ගහපා දෙන්න, ඌවට නඩු කියන්න, ඌව ගලපන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම කෙලස් ප්‍රවාහයට අහු වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි ඔක ආව කුප්පණ්ඩ එනවනම් කවුරු හරි කීපුණොත් පරාදයි. කවුරු අපිට හිනස්වන්න આવොත් හිනස්ුනොත් පරාදයි. අපි ඔය අවුස්සන් ඩවිලා ඇවිස්සුනොත් පරාදයි. අන්න වගේ බොහෝමත්ම සරල ක්‍රමවලට මේක සමාජික වශයෙන් කියලා දෙන්න පුළුවන්. භාවනාවේදී හොඳට තේරෙනවා එන දේවල් වලින් කිසිසේත්ම අපිට බලපෑමක් කරන්න බෑ. අපිවට ප්‍රතික්‍රියා නොකර ඉන්න හැටි දන්නවනේ. අපි ප්‍රතික්‍රියා කරනවා නම් අපි කොහොමඩක්වත් දාස වෙනවා, අපි වාල් වෙනවා, අපි මේ මේ බැලපත් බැල තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක තමයි අපි සංසාරේ දිගට කරගෙන කරගෙන ආවේ. දැන් අපි ඉන්නේ විශාල පරිවර්තනයක. අපි දැන් දකින්න දේ එලවන්න යන්නේ නැහැ. දකින්න කෙනා දිහා සැලකිලිමත් වෙන්නේත් නැහැ. දකින්න බව, අහන බව, ගඳ බලන බව, රස බලන බව දිහා බලන ඉnde ඉnde ඉnde අර අභ්‍යන්තර වර්ණය වෙනකොට ජීවිතයේ තියෙන අර සිලිලාරේ, ජීවිතයේ තියෙන අර රස කාමීකම, විචිත්‍රත්වය ඉnde ඉnde ඉnde අඩු වෙන පටන් ගන්නවා. ඒක තමයි සමහර වෙලාවට නිකන් කොටු වුණා, තනි වුණා, පාළු වුණා වගේ තේරෙන්නේ. ඒකයි සරුවත්යන්සේ මතක් කරන්නේ මේ භාවනා කරන පිරිස අතර සමගිය ඇති කරගත්තා නම් භාවනා රසයක් වෙනවා. සමග්ගාණං තපෝසුකෝ. එහෙම නැත්නම් අපිට සරණ පිටන්න වෙන්නේ සරණ පතන්න වෙන්නේ කාම ලෝකීය පුද්ගලයෙක් තුල නම් එහෙනම් ඉතින් හොදලා ගන්න දෙයක් හම්බෙන්නේ අපිට මේ සම්පූර්ණ ඔළුව නරක් වෙනවා. ඇයි මේ දකින්න දේවල් සම්පූර්ණ වැරද්දක් විදිහට තමයි කාම ලෝකෙට පේන්නේ. මොකද අපිට පේනවා කාම ලෝකය කියන්නේ මායාවක් බව. අපි ඒක කියන්න පටන් අරගත්තොත් අලලා ලකප් කරනවා. මේ පාකිස්තානයේ කාලයක් තිබුණලු එමයි දනේ ඇෆ්ගනිස්තානයේ බලපෑම නිසා වෙන්නදී ඒ ඔක්කොමලා මේ gadu kuda අවරනවලු. කුඩු ගහනවා. තියෙන පොපි මල් උරනවා. ඒක ජාතික ලක්ෂණ. කවුරු හරි උරන්නේ නැත්නම් හිරේ දානවා. අනිකට ඔක්කොම කියනවනේ මේ මනසට පිස්සු කියලා. මේ ඒ වගේ තමයි භාවනා කාර්යකොට දකින්නට උට භාවනා පිස්සු භාවනා පිස්සු කියලා පිස්සු ඇද්දලනවා. ඉතින් අන්තිමට අපි වැඩියෙන් ගත කරන්නේ වගේ ඒ වගේ මේ ඔළුව නරක් වෙච්ච කට්ටියත් එක්ක නම් අපිට මේ ගමන ගෙනියන්න බෑ. නිසා සරුවත් chance මතක් කරන මේ ගමනට යනකොට යන අය ඒ ගමනේ සම භාවනා යෙදීන අතරතුර සමගිය තියෙනවා. එතකොට දන්නවා මේ මේ වැඩේ තමයි කළ යුත්තේ. නමුත් උඟ දෙනෙක් ඉන්නේ ඒ දකින්න දෙහිමත් වෙලා, අහන දෙහිමත් වෙලා, ගඳ බලන දෙහිමත් වෙලා, රස බලන දෙහිමත් වෙලා, පහස ලබන දෙන සුඛභෝගී දේවල් වලමත් වෙලා, හිතට එන ධර්මතාවලමත් වෙලා. අපි ඉන්නේ වෙනුවට දකින්න බව, අහන බව දකින්න තැන්ට යනකොට ඒ වගේ තියෙන අර තද බල මායාකාරී ගතිය, විචිත්‍ර ගතිය විෂිතුරු ගතිය එnde end end අඩු වෙනවා. අයි අඩු වෙන අඩු වෙන තමයි අපි ඒව නැවත නැවත අවුස්සන් නැතුව, ඒව සංස්කරණය කරන්නේ නැතුව, ඒව තුනී වෙන ගතියට අනුග්‍රහ කරගෙන. ඒවට යාදීගෙන කටයුතු කිරීම තමයි මේ සීල ශික්ෂාව කියන්නේ. ඒක තමයි සමාධි ශික්ෂාව කියන්නේ. ඒක තමයි ප්‍රඥා ශික්ෂාව කියන්නේ. එහෙම කරන්නේ නැතුව මේවා නැවත නැවත අවසන් පටන් අරගත්තොත් හොදෝද මඩේ දැම්මා වගේ තමයි. ඉතින් ඒ නිසා අපිට එක හැල්මේ එක දිගට මේ වැඩ කරන්න බෑ. මොකද අපි සංසාරේ දිගට ගෙන ආපු ගතිය අපිට හරස් වෙනවා. ඒ නිසා අපි පුළු පුළුවන් වෙලාවේ ටික ටික ටික ටික කරගෙන කරගෙන යනකොට අවස්ථාව එනේන අවස්ථාව හැකියාවක වෙලාවට පාවිච්චි කරන්න යනකොට තමයි අපි මේ ක්ෂණ සම්පත්‍ය වැඩ කරනවා කියලා කියන්නේ. අපි දැනගන්න ඕනේ මේකයි වෙලාව. ඒ වෙලාවේදී තද කරගන්න ඕනේ. ටික ටික ටික ටික තද කරන තද කරන යනකොට පේන්නේ තියෙන්නේ කාය සංස්කාර කියන ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීමක්. වචී සංස්කාර කියන විතක්ක ਵਿਚාර දෙකේ සංසිඳීමක්. චිත්ත සංකාර කියන සංඥා වේදනා දෙකේ සංසිඳීමක් එනකොට සූදානම් ශරීරයෙන් හිටියොත් ආනාපාන සතියේ සූත්‍රයේම ওই දෙපොලක පෙන්නනවා කාය සංස්කාර සංසිඳීම සහ චිත්ත සංකාර සංසිඳීම පළවෙනි ධ්‍යාන දෙති දෙවෙනි ධ්‍යාන අතර යනකොට වචී සංකාරව සංසිඳීමත් කතා කරනවා එතකොට අපිට පුළුවන් වෙනවා අර ලදලද අවස්ථාවේ මේ පටිසත කරන වැඩපිළිවෙල නැත්නම් හික්මවන වැඩපිළිවෙල කරන්න කරන්න කරන්න සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම එnde එnde එnde විඥානයේ තියෙන බරපතල අවශ්‍යතාවය විඥානේ නැතුව බැරි ගතිය හිමීට හිමීට අඩු වෙන්න පටන් ගන්නවා. එහෙම නොවුනොත් විඥානේ බලන්නේ පුළුවන් තරම් යා නැතුව බැරි කෙනෙක් වඩටපත් වෙලා වෙනමම ආයතනයක් හදාගෙන විඥානං ඡායතනෙ කියලා වැඩ කරනවා. ඉතින් ඒකට හේතු වෙන්නේ අපි මේ දකින දෙෙහිමත් වෙන ගතිය. අහන දෙයි මත් වෙන ගතිය වෙන්න වෙන්න අර ආයතනට ටැක්ස් නොකිය ඉන්නම බැරුව යනවා. ඒ පුද්ගලයා වැඩි වැඩියෙන් අපිට මේ තත්ත්ව ආරෝපණය කරන්න පටන් අර ගන්නවා. ඒකේ තමයි අපි මෙතෙක් කල් කතා කර ගත කරේ. එනිසා මේ සංස්කාර කියන ආස්වාස් ප්‍රසවාස දෙක වචී සංස්කාර කියන මේ විතක්ක ਵਿਚාර දෙක මනෝ සංස්කාර කියන මේ සංඥා වේදනා දෙක තුනී වෙන අවස්ථා භාවනාවේදී තුන් හතර පොලකදී හම්බ වෙනවා. අන්නේ හම්බ වෙන වෙලාවල් වලදී මේ වෙන්නේ මෙහෙම දෙයක් කියලා. ලේස මාත්‍රයක් හරි දැනගෙන හිටියොත් ඒ කියන්නේ ඌ වචී සංකාර මනෝ සංකාර චිත්ත සංකාර කියන නම් වණක් නෙවෙයි මේ තුනී වේගන යනකොට සංඥාව විරංජනේ වේගන යනකොට රූප සද්ද ගන්ධ රස සංඥා විරංජනේ වේගන යනකොට මේක තමයි පාර කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ අබුද්ධෝත්පාද කාලවල එහෙම සංඥාවක් නැහැ ඒ ඔක්කොම දකින්නේ මේ මේ පැටලිලා වැරදිලා නොමග යනවායි කියන නිසා බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ මේවා දන්න සුළු පිරිසක් ලෝකේ ජීවත් වෙනවා. අන්න ඒ පිරිස එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න අපිට මේක සෙල්ලක්කාරකමක් කරගෙන ලදලද වෙලාවේදී මේවා තුනීකන තුනීකන ගියොත් ඒ සංස්කාරයන්ගේ අඩු කිරීම තුළින් තමයි සබ්බ සංකාර සමත සියලු සංස්කාරයන්ගේ සමතය දිහාවට යන්න පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රිය පටිපද්ද විඥානය අනින්ද්‍රිය පටිපද්ද විඥානයක් වඩටපත් වෙලා එහි යත්තා වූ නිදර්ශනයත් අනිදර්ශන தත්ත්වයටපත් කළා පිළිඹුව නොපෙනිරවටපත් කරලා අපිට මේ ඒ ඇති වෙච්ච අනින්ද්‍රිය පටිපද්ද විඥානයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන තැනටපත් වුණොත් අපිට පුළුවන් වෙනවා ගැලවෙන්න. ඒක නිසා ඒ ඒක තැනකදී අර පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම්ම කිසි වෙලාවක අපිට මේ මම යන හැඟීම මානානුසය නැත්තම් දිඨානුසය ඇති වෙන්නේ අහේතුකෝ නෙවෙයි සමහරලාට මේ රූප සද්ද ගන්ධ රස කියන රූප වස්තු වේවා වේදනා සංඥා සංකාර කියන චෛතසික වේවා ඒ මතුනොත් වෙන්න පුළුවන් නැත්තම් මේවා වෙන් කර දැක්වීමේ කෙවිත අතේ තියාගෙන ඉන්න කෝදු අතේ තියාගෙන ඉන්න කඩු අතේ තියාන විඥාණයමත් අපට මේ විදිහේ මම මේ මාගේ කියන හැඟීම ඇති කරලා දෙන්න පුළුවන්. ඒ නිසා විඥානයේ තුනී වුණාට විඥානයේ Tamanගේ විභූෂණ අඩු කරාට ඒක සම්පූර්ණයෙන්ම පිරිසුත් තත්ත්වයටපත් වෙන්න නම් අනිදස්සන තත්ත්වයටම යන්න ඕනේ. ඒක යනකොට ඒ විඥානයේ විසින් ඇති කරන අනිකුත් නාම රූප ධර්ම. ඒ කියන්නේ මේ රූප ධර්ම සහ අනිකුත් චෛසික ධර්ම ස්වභාවයෙන්ම මේ බල බින්දිනවා සංඥාව දුර්වල යනවා. ඒ වගේම මේ විෂිතුරුකම අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා විඥානයේ ඒකට ඒකට අමතර කාරණාවක් වෙන්න පුළුවන් මෙතෙන්දි මතක් කරන්න පුළුවන් විඥානයේ විසින් ඇති කරන නාම රූපයේ කවදාකවත් විඥානේ නැහැ. විඥානේ බෑ තව විඥානයක් ඇති කරන්න. විඥානේ පුළුවන් විඥානේ අර ඕනෙම දෙයක් මේ බෙදලා වෙන් කරලා දක්වන ගතියෙන් බ්ලෙන්ඩ් කරලා පෙන්නනවා. නමුත් විඥානේ දකින්න බෑ. නිසා බාහිර නාම රූපේ බලන දෙයි නැත්නම් බලන කෙනා තුළ කඩාවත් කොච්චර විස්තර කරලා බැලුවත් විඥානේ දකින්න බෑ. ඒ කියන්නේ අපි ඔය රහ සංවිධානයේක වැඩ කරගෙන යන අපි ගත්තොත් දැනට තියෙන ප්‍රසිද්ධම ඒවා තමයි ඔය මත්ද්‍රව්‍ය මත්කුඩු විකුණ කෝටි ගණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරන කට්ටිය ඇල්ලුවත් ඒ සංගමේ මහය කල්ලන්න බෑ. කද්දාකවත් බෑ. මොකද එයා කවදාකවත් ප්‍රවාහණය යෙදෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඉන්නේ සම්පූර්ණ කොහොම නම්බුකාර විදිහට ටයිකෝඩ් දාගෙන කොහොම වටිනා විදිහට මනුෂ්‍ය ජීවත් වෙනවා. කවුරක්වත් දන්නේත් නැහැ. සමහරට බොහෝම වටිනා රස්තාවක් කරන මනුෂ්‍යෙක් වෙන්න පුළුවන්. නමුත් එයා හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ කුලියට ගත්ත මිනිසු ටික. ඒ මිනිසු කොච්චර ඇල්ලුවත් හොරමුලේ නායකයා අල්ලන්න බෑ. ඒ නිසා අපිට කරන්න වෙලා තියෙන්නේ අර හොරු අහුවෙන්න අහුවෙන්න ඒගොල්ලෝ මරන්න හොඳ නැහැ. ඒගොල්ලෝ නතර කරලා නිකන් කට උත්තර ගන්න එක විතරයි. උඹ කවුද මෙහෙ වැවේ? අන්නකොට ඒ මනුෂ්‍යයා දන්නේ නැහැ. ඒ මනුෂ්‍යයාට තියෙන්නේ මෙච්චර ගාණක් දෙනවා. අවල් තන්නේ මේ බෑග් එක අරන් ගියා කිව්වා එච්චරයි දන්නේ. මොකද ඔහොම 10 15 වල්ලනකොට මේකට සම්බන්ධ වෙච්චි සමහරට ඒ කට්ටියගේ සුපර්වයිසර් අල්ලන්න පුළුවන්. ඒකත් අල්ලගෙන 10 15 ඇල්ලුවොත් තමයි ඊගාට ඉන්න ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් වගේ කෙනෙක් අල්ලන්න පුළුවන්. ඒ මාර්ගෙන් දිගට දිගට දිගට දිගට ගිය දවසක තමයි අපිට ඒ හොරමුලේ මහ එකක් මහවරා අල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ විඥානයේ විසින් ඇති කරන නාම රූප ධර්ම කොටු කරගෙන කොටු කරගෙන කොටු කරගෙන ඒවා බල බිඳගෙන බිඳගෙන යනකොට තමයි විඥානයකට බල බිඳිලා අපිට ඒක දැක ගන්න පුළුවන් තත්වයට එන්නේ. ඒ නිසා නමුත් නඩුවක් ගිහිල්ලා ෆයිල් කෙරුවොත් මහා මේ එකනා තමයි මේන් කල්ප්‍රිට් විදිහට අල්ලන්නේ. ඒ නිසා තමයි අනික සේරම සිද්ධ වෙන්නේ. නමුත් මේ මනුස්සයා කවදාකවත් හොරකමක් කරන කෙනෙක් නෙවෙයි. බොරුවක් කියන කෙනෙක් නෙවෙයි. බොහෝම නඹු කාටින. හැබැයි අර හොරු ඔක්කොටම ඔපිනියන් දෙන්නේ යා තමයි. අනිත් වගේ මේ රූපේ අල්ලාගෙන ඒක කොටු කරගෙන වේදනාව අල්ලාගෙන ඒකේ අදුක්කම සුඛ අතල සුඛ දුක්ඛ අතල අදුක්කම සුඛයට ගිහිලා සංඥාවට ගිහිලා මේ අපි දකින දේවල් නිකන් හොඳු මවාපෑමක් විතරයි කියලා දැකීම දැකීම පවෙන් නතර කරගන්න ගිහිල්ලා ඊටසේ චෛසික ධර්ම වශයෙන් ප්‍රධාන වෙන්නා උචේතන මීට පස්සේ මම මොනවක්වත් කරන්නේ වෙච්චි දේ වෙච්චාවයි මම නෑ අලුතෙන් කෙලෙස් රස කරන්න කියලා හැම වෙලාවෙදීම මේ අලුතෙන් සංස්කාර ඇති නොකර ඉක්මවාගෙන ඉක්මවාගෙන ගියොත් විතරයි මේ විඥානයාගේ කෙන්චි කිරිල්ලක්, කිට්ටු කිරිල්ලක්, දුර්ල කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද මේ එකකවත් තුල විඥානය දකින්න බෑ. විඥානය විසින් මවන දේ තුල විඥානේ නැහැ. නමුත් මේවා තුනී කරන්නේ නැතුව ආපහු විඥානය ළඟට යන්නත් බෑ. ඒ නිසා දකින්න වෙලාවේදී දකින්න දේහි නෙවෙයි, දකින්න කෙනාගේ නෙවෙයි, දකින්න බවට යනවයි කියලා කියන්නේ මේ විඥානය කරන වැඩවලට අපි කිට්ටු කරන ගතියක්. නමුත් ඒක කවදාකවත් බුදුරජාණන් වහන්සේට තේරුණාට කරන කෙනාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ තුලින් වෙන කෙලෙස් වල දුර්වල වීමත් විශේෂයෙන්ම අනුසය කෙලෙස් අවංචනික ධර්ම වල දුර්වල වීමත් උගා කල්යනවා භාවනා කරන කෙනාට තේරෙන්නේ. ඒ මොකද අර මේ වෙලාවේදී මේ අවිද්‍යාව විද්‍යාව සම්බන්ධ කෙලස් කතියක් මිස තෘෂ්ණාවට එහෙම වැඩි සම්බන්ධයක් නැහැ. මේ ඇතුළත තම තමන්ගේ හිත තුලම සිදුවෙන පරිණාමයක් සිදු වෙන්නේ. වෙන විදිහට කියනවා මේ අනුසය මට්ටමේ වෙනසක් ඇති වෙන නිසා ඒක ප්‍රමාණ කරන්න බෑ. කොච්චර කල් භාවනා කරන්න ඕනද කියලා කියන්න බෑ. මොක කරනකොට කරනකොට යම් ප්‍රමාණයකට කරන යොදන කාලයට හා සාපේක්ෂව යම් ප්‍රමාණයක පුංචි පුංචි පුංචි තුනිවීම් සිදු වෙනවා. ඒ සිදු වෙලා 100%ක්ම විඥානේ නැති කරන්න ඕනේ නෑ. ඒක යම් ප්‍රමාණයකට බල බිඳෙනකොට අර උසාවියක නඩුවක් අහලා ඒ වැරදි කාර්යය මුලින් කොහොමඩක්වත් කියන්නේ මම නිවැරදි කාර්යය හාමුදුරනේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒසොන් නඩු ගන්න එන නඩුව ගමු. එහෙනම් අහමු. ඉතින් සාක්ෂි කරගෙන කරගෙන යනකොට ඉතින් ප්‍රබල සාක්ෂි පොලිසියෙන් සහ විරුද්ධ පක්ෂයේ මතුවේගෙන එනකොට අර මනුස්සයා ඒත් කියනවා පුළුවන් තරම් ඔය කියන සාක්ෂිය ඇත්ත හැබැයි මම කෙරුවේ නැහැ. පුළුවන් විදියට බේර බේර ඔළුව බේර බේර යනවා. නමුත් මේ වෙලාවේදී කාටවත් තේරෙනවා මේ මනුස්සයා පෙන්වන්න බැරි ඔප්පු කරන්න බැරි තාලෙට ප්‍රතික්ෂේප කිරීමක් කරගෙන යනවා. නමුත් ඒ මනුස්සයා ඉන්නේ ඒ තද බය ගතිය නිසා ඒ නිවැරදි කාර්යයක් කියන එක කරගෙන යනවා. එතකොට දක්ෂ නඩුකාරයා කරන්නේ දිගට නඩු ඇහෙන්න ගන්න. අහගෙන අහගෙන යනකොට ඒ මනුස්සයාට තේරෙනවා මේ සාක්ෂි ප්‍රබලයි. මුළු උසාවියටම දැන් තේරලා තියෙන්නේ. නඩුකාරයටත් තේරලා තියෙන්නේ. පෙරකතෝරුවනත් තේරලා තියෙන්නේ. මම තැන් තුරට තව දුරටත් ගියොත් මේ උසාවිය නොම ගැරීම නිසා මට සාප වෙනවා. මට දොස් වෙනවා. ඒ මනුස්සයා ටිකෙන් ටික ඇතුළත නිවැරදි කාර්යයක් කියලා කිව්වත් මෙලෙක් ගතියක් එන්න පටන් ගන්නවා. ඇවිල්ලා යම් කිසි වෙලාවක පහපොච්චාරණයක් කරනවා. අනේ උගත් නඩුකාර හාමුදුරනේ මම වැරදි කාර්යය තමයි මට බරපතල දඬුවම් දෙන්න එපයි කියන්නේ. ආන්නේ විදිහට විඥානයේ ධන ගහන කම්ම. විඥානේ සම්පූර්ණ නැති කරන එක නෙවෙයි. වැරද්ද පිළිගන්න කම්ම දිගටෝම ඒ සංස්කාර ධර්ම අඩු කරන අඩු කරන යනකොට ඒ විඥානේ විසීම දවසක තේරුම් ගන්න පාවා දීමක් කරනවා. අන්න එතකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ආපහු නොයනා තාලෙට අපේ පෞරුෂත්වයේ වෙනසක් ඇති වුණා කියලා. එතකම මේ සංස්කාරෙන් අඩුවීම තේරෙනවා. නාම රූප ධර්මයන්ගේ තියෙන විචිත්‍රත්වය අඩුවීම සිදු වෙනවා. මොකද විඥානයේ ගෙවි යාම හරිම අමාරුයි අල්ලන්නේ. මොකද ඒක මායාකාරී ස්වරූපයෙන් වැඩ කරන්නේ. ඒක නිසා නමුත් සාරිපුත්‍ර සාන්තේ මතක් කරනවා මේක සම්පූර්ණ ඇතුළත වැඩක්. බාහිර කිසිම කෙනෙකුගේ මේකට සම්බන්ධයක් නැහැ. මොකද හේතුව ඒ බාහිර දේ මොනවා වුණත් ඒක හඳුනා ගන්න හැටි ඒක මවාපාන හැටි සම්පූර්ණ විඥානය මත රඳාපවතී. එනිසා ඒ බව දැනගෙන මවාපාන දේ මවාපෑමක් වශයෙන් පිළිමිබුවක් වශයෙන් මායාවක් වශයෙන් තේරුම් ගන්න ගන්න ගන්න ඒ විඥානයගේ ආහාර නැති වෙලා කෙට්ටු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වැඩපිළිවෙල අපි විදියකට බලන යනකොට අන්ධකාර ගමනක් වගේ තමයි පේන්නේ. තේරෙන්නේ නැහැ කොහොමද මේක සිදු වෙන්නේ කියලා. අර සීල මට්ටමේදී සමාධි මට්ටමේ නම් හොඳට තේරෙනවා මේ මේ මේ මේ විදියට අපේ කාය සංවරය, වචී සංවරය ඇති වෙනවා. නමුත් මේ අනුසය කෙලෙස් සම්බන්ධ ප්‍රදේශයට යනකොට අපිට සෑහෙන ඇදහිීමක් කරන්න වෙනවා. සරුවචනanse මේක දැක්කලා, උන්වහන්සේ මේක අත්දැකලා මේක කරන්නේ අපිට මේකේ අනියමාර්ථය මේක තේරුම් ගන්න පුළුවන්. නියමාර්ථය තේරුම් ගන්න නම් ගියාට පස්සෙන් දවසේ තමයි තේරෙන්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දේශනා කරලා තුන්වෙනිවටයි මේ නිරෝධ සත්‍යය. ඒක වුණාට පස්සේ දවසේ තමයි මාර්ග සත්‍ය තේරෙන්නේ. එතකන් අපි විශ්වාසයට මාර්ගය කරගෙන යනවා. හරිය දවසේ තමයි අපි දන්නේ ආ මට හරිය මේකෙන් කියලා. එතකන් අපි කරන්න පුළුවන් උප්පරීම කරනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරනකොට ඇයි මේ නිවන ඉස්සලා කියලා නැත්නම් තුන්වෙනි සත්‍ය වශයෙන් දීලා ඇයි හතරවෙනියට මාර්ග සත්‍ය පෙන්ලා දෙන්නේ? එක එකන එක එකන ගියාට දවසට අවබෝධ කරපු දවසේ පහුවෙන්ද තමයි තේරුම් අරගන්නේ මට වැඩ කර මාර්ගය මේකයි කියලා. එතකන් අපි කරන්නේ නිකන් කරුවල යත ගෑමක් වගේ අර සරුවචනන්සේ කිව්වට ගුරුයා කිව්වට සද්ධාහයෙන් කරගෙන යනවා. මොකද අවබෝධ වුණ දවසේ පහුවෙන්ද දන්නවා මට ඇත්තටම වැඩ කරේ මේ පාරේ කියලා. ඒක නිසා මේක ලොකු අපකපවීමකින් කරන වැඩක්. ලොකු ජීවිත පරිත්‍යාගයෙන් කරන වැඩක්. එහෙම නැතුව මේක කරන්න බෑ ඒක හැබැයි හොඳ පැත්තක් තියෙනවා මොකද මේක Taman තුලමයි මේ සම්පූර්ණ ගැටෙත් තියෙන Taman තුල සම්පූර්ණ ගැට ගැහිල්ලක් තියෙන්නේ ගැටේ ලිහිල්ලයි ගැට ගැහිල්ලයි දෙකම තියෙන Taman තුල ඒ වගේම මේ වැඩේ මේ පින් කර කර ලබන ආත්ම වෙනකන් ඉඳලා මෛත්‍රී බුදුහමර දැක්කයි කියලා කිසි ලාභයක් නැහැ පහසු වැඩිවීමක් වෙන්නේ නැහැ එදාටත් මේ විදිහටම ඔලුව ගහගෙන වැඩ කරන්න වෙනවා ඉතින් එහෙමනම් ඔක ආයෙ පතර දාන්න ඕන දැම්ම කරත හැකිනේ එහෙනම් මේ ජීවිතේම කරන්න පුළුවන් බව හොඳට තේරෙනවා. මේකේ තියෙන මේ සංකීර්ණයි තමයි මේ කියන කතාව සංකීර්ණයි නෑ කියන්න බෑ. මොකද මේක ඇතුළ Taman තුල තියෙන වැඩක්. දැන් වුණත් මේක කරගන්නව තියෙන පහසුකම් ටික සේරම තියෙනවා කියලා දැනෙන්න දැනෙන්න දැනෙන්න මේ පුද්ගලයා තුළ ප්‍රධාන අර ඉදිරි බලන ගතියක් ධෛර්යමත් වෙන ගතියක් තේරෙනවා දැනවත් යම් ප්‍රමාණයකට සතිය පිළිබඳ විශ්වාසයක් තියෙනවානේ යම් ප්‍රමාණයක සමාධිය පිළිබඳ විශ්වාසයක් තියෙනවානේ ඕකමයි ක්‍රමී ඔය දිගට කරගෙන කරගෙන යනකොට ඒ ඒ ධර්මවල තියෙන යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති මේ නාම රූප ධර්මයන් ඉතුරුක් නැතුව සම්පූර්ණයෙන්ම උපරුජ්ජති නැත්නම් නිරුද්ධ වෙනකොට පටිඝන් රූප සංඥාච එත්තතේ චිජ්ජතේ ජඩ තමන්ගේ තුල තියෙන මේ ඒව දේවල් එක ගැටෙන ගතිය එහෙම නැත්නම් මේ ස්පර්ශයටත් කියනවා පටිඝය කියලා ඒකේ මේ රූප සංඥාවල් දුර්වල වෙනකොට වෙනකොට ගැටෙලියි. පටි ගැහිච්ච තාර තමයි ලිහෙන්නේ. ඒ නිසා විඥානය කියලා කියන්නේ අදාළ නැති දෙයක්. ඒකෙන් අපිට පටන් ගන්න බෑයි කියන්න බෑ. අර කරගෙන ආපු විස්තර ක්‍රමයටම සාරිපුත්‍ර සාන්තය මෙතනදී විඥානය දන්නවනම් නැත්නම් විඥානය කියලා කියන්නේ මේකයි කියලා. ඒක ඇති වෙන්න හේතු වෙන්නා වූ මේ සංඛාර ධර්ම සංකත කාය සංස්කාර වචී සංකාර මනෝ සංකාර කියන දේවල් දන්නවනම් ඒ වාගේ සංසිතීමෙන්මයි විඥානය නෙවෙන්නේ කියලා දන්නවනම් ඒ පුද්ගලයාට විඥානයේ විරුද්ධ කිරීමේ ක්‍රමයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා සුදුසු සම්‍යක් දෘෂ්ටිය පහළ වුණා නම් ආගතෝ ීමං සද්දම්මන්ති. ඔහුට මේ ධර්මයේ ලැබිය යුතු මේ ජීවිතේ ලැබිය යුතු නැත්නම් මේ ශාසනය ලැබිය යුතු ඒ මාර්ග ඥාන ඵල ඥාන සාක්ෂාත් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඒ ධර්ම මාර්ගයක ප්‍රතිපදා මාර්ගයක අපි පැමිණිච්ච නිසා යම් ප්‍රමාණයකට මම හිතනවා මේ කියන දේවල් sannivedana වෙන්න ඇති. ඒකට හේතුව අර මීට කලින් ධර්ම දේශනාවලට සම්බන්ධ වෙලා බණ භාවනා කරපු නිසා. එහෙම නොවුනා නම් මේක විතරක් ඇහුවා නම් මේ බණ විතරක් මුක්ක් වෙලාවට සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඒ කොන මේ කොන. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ අපි ඉන්නේ ප්‍රතිපදාව. එක පියවරක වැඩ පිළිවෙලක් නෙමෙයි පියවරෙන් පියවරට යන වැඩ පිළිවෙලක්. එන්නේ එන්නේ ගැඹුරකට ඒ වගේම එන්නේ එන්නේ මේ සාර පැත්තකට ගමන යම ගමන් කරනවා. ඉතින් මේ මට්ටමේ හරි කමන්නේ අපිට මේව අහලා ධෛර්යයක් සද්ධාාවක් ඉදිරි බලන ගතියක් ඇති වුණා නම් ඒක හෝ සතුටු වෙලා ඊට වැඩිය තමන්ගේ භාවනා තුළින් මේක දක් ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඊට වැඩි ශක්තියක් ඇති වෙනවා. ඉතින් මේ කිරීම නිසා අපි මම හිතන්නේ හෙට අපිට ධර්ම දේශනාවක් කරන්න වෙලාවක් ඉන්නේ. මේ ධර්ම වහවහ ජීවිතේට කිට්ටු කරගෙන මේ තමන් කැප කරපු දේවල් ඒ විදිහටම ඉස්සරහට තියාගෙන මේ ගොනු කර ගැනීම තුළින් ඒ ලැබිය යුතු සම්‍යක් දෘෂ්ටි ඍජු කරගන්න මේ ධර්ම කොටාසත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඒ කියන්නේ වෙලාව දැන් 9:30යි. ආරාධනා කරනවා කැමති අවශ්‍යතාවයක් ප්‍රශ්නයක් ප්‍රකාශනයක් තියෙනවනම් ඒකට අපි වෙලාව අරගමු. එහෙම නැත්නම් අපි පුරුදු පරිදි කර්ණිමෙත් සූත්‍රයේ සජ්ජායනා කිරීමෙන් පේනොපෙන්න නැත්නම් පින් පැමිණීමෙන් අපේ දවසේ වැඩ පිළිවෙල સમાප්ත කරමු කියලා මම යෝජනා ඉතින් ගැන කතා කරන වෙලාවේදී අභිප්‍රමෝදයන් චිත්තම් අවස්ථාවෙන් පසු වෙන ආනාපාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන සමාදාන චිත්තම් සහ විමෝචන චිත්ත ගැන එකින් අපිට සමාදාන චිත්තක් කියන්නේ අර හරියට එකලස් වෙනකොටම ඇතුලෙන් මේ පුදු ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා. දැන් නම් අද වෙනදාට වැඩිය ගැඹුරකට ගියා. දැන් නම් මට වෙනදාට වැඩිය ඉබේම වැඩ පිළිවෙලට යනකොට එනකොට කියලා ඒක ඕනනම් බයකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සැකයකට ගන්න පුළුවන්. නැගිටලා යන්න පුළුවන් සමාජලාවට. එහෙම නැතු එකට සමාදම් වෙන්න ඕනේ. මේක මේ විහිළුවට ආප එකක් නෙමෙයි භාවනාවෙන් ආප් දෙයක්. ඒක මේ වෙලාවේදී දැන් සමාදන් නොවුනොත් මට ඉදිරි ගමන බාධායි. ඒ නිසා මෙතෙන්දී හුඟක් වැදගත් මේ තමන් ළඟ තියෙන පිං සමාදන් වීම. ඒක අපි ළඟ කෙරෙනවා හරිය අඩුයි. ඒ කියන්නේ අපි හරියට ස්වයං විවේචනාත්මකයි. සර්වචනාංශේ ළඟට යම් කිසි කෙනෙක් ආවොත් බෞද්ධයෙක් වෙන්න බෑ. කවුරු හරි ආවොත් උන්වහන්සේට තේරෙනවා නම් මෙයාට සරුවචන් වහන්සේ හමු වීමෙන් ගමනක් ගෙනියන්න පුළුවන් කියලා. හමු වීමේ වැඩ ගන්න උන්වහන්සේ පියවර හතරකින් තමයි මේ පුද්ගලයා ගෙනියන්නේ. ඉස්සල්ලාම සන්දස්සේති ඊගාට සමාදපේති සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. මේ පුද්ගලයාට මතක් කරලා දෙනවා දැන් Taman ඉන්නේ සරුවචන් වහන්සේ ඉසිරිපිට මේක පොඩි වැඩක් නෙවෙයි. මේක පෙර විශාල කරපු පිනක ප්‍රතිසන්දන අවස්ථාවක්. පරිදා නෙවෙයි විපාක දෙන අවස්ථාවක් කියලා යට සංදර්ශනය කියලා පෙන්නනවා කලකිනි බුදු කෙනෙකුන් ලෝව උපදින්නේ. ඔබ දැන් ඉන්නේ ඉදිරි පිට. මොකද ඔබ දන්නවද? ඒ උදේ තමයි දන්නේ නැහැ මේ සරුවචනංශය පෙළලා දෙන්න ඕන. ඉස්සරහට ඇවිල්ලා එයා දන්නේ මේ සරුවචනංශ ගාව ඉන්නේ. සරුවචනංශ ඒකට උන්වහන්සේ ගති පෙන්ලා කියනවා දැන් ඉන්නේ සරුවචනංශලා. මේක සමාදංගයක් කියන්නේ. ඉස්ලාම සංදර්ශනය කරලා පෙන්නනවා. මේ පොඩි වැඩක් නෙවෙයි. කල්යාණ මිත්‍ර නැති බව කියනවා. නේද? බුදුම කල්යාණ මිත්‍ර හම්බෙලා ඉන්නේ. ඒක උඹ සමාදන් වුණේ නැත්නම් කලේ මොනින් නමල වතුරක් කිරුවා. වතුර යන්නේ. අන්නේ සමාදන් වීමෙන්දී තමයි පුද්ගලයාගේ අසත්පුරුෂ භාවය සත්පුරුෂ භාවය තේරෙන්නේ. එයාට පින තියෙනවා. දැන් ඉන්නේ සරුවත් යන චෛත්‍යෙ පිට නමුත් දන්නේ නැහැ. එතකොට වැඩක් නැහැ. මේ සමාදන් වීමෙන් තමයි ඒ පුද්ගලයා සරුවත්යන් වහන්සේ දැකීමේ එනත්තන් අපි දැන් චිත්ත සංඛාර සංසිඳවලා ඉන්න කියලා දැනගන්න එක ගැලොනයිස් වෙන්නේ. ඒ යෝජනාව ස්ථිර වෙන්නේ සෙකන්ඩ් කරන්නේ සමාදන් වීමයි. ඒකෙදී අදින් බලනකොට අපි අන්තිම දුර්වලයි. අපි ළඟ තියෙන ගුණ එකක්වත් අපි දන්නේ අපි මේ අපේ අඩුපාඩුකමයි අනුන්ගේ අඩුපාඩුකමයි බලාගෙන හොඳ මේ කොන්කොක්ෂන් එකක් හදාගෙන ඉන්නේ. අද අපි මේ කරගෙන යන වැඩේ වටිනාකම දන්නවනම් දෙයියු බුදුන් පවා බ්‍රහ්මිය පවා වඳින වැඩ පිළිවෙලක් කියන්නේ. අපි දකින්නම අඩුපාඩු කන් ටික විතරයි. ඊයේ භාවනා හරිය ආදාහර කියන්නේ. හරි සෞත්තුයි. මේ සිත්widetilde වැඩක් නැහැ. මොනවාක්වත් හරියන්නේ නැහැ. ඕනෝම හිතන්නේ. ඉතින් ඒ විදිහට අර හරි පැත්ත හැකි සංඥාව එහෙම නැත්නම් මේ සමාදම් කියන එක සත්පුරුෂයා අසත්පුරුෂයා මනින්ද තියෙන හොඳම ක්‍රමය ඔච්චරයි. You must try to find a reason to be glad under any circumstance. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ බලනකොට අපි කොච්චර සතුට වෙනවද? ඒ නිසා මේ தත්ත්ව භාවනා දෙන්නේ නැත්තේ නෑ. මම දන්නවා මම ඒකයි මේ මීතිගෙන් එළියට ආවිල්ලා මම ඉගෙන ගත්ත දේ ඉච්චරයි. මේ භාවනා කරන හුඟ දෙනෙක් මේවා තේරම අත්දකලා තියෙනවා. හැබැයි ගොනු කර ගන්න දන්නේ නැහැ. මේ මොකද්ද ආතපాత මොනවාක්වත් දන්නේ අරකයි මේකයි තේරම එක මල්ලේ දාගෙන කිරි ගොමයි තේරම එක මල්ලේ දාගෙන. ඉතින් කිරි කලෙයි ගොම කඳුලයි විනාතයි. කිරි කොච්චර දෙව්වත් කඳුලක් හරි ගොම වැටුනොත් ගියා. එහෙම නැත්නම් මේ මුත්‍රා ටිකක් වැටුනොත් ගියා. දෙකම ළඟ ළඟ තියෙන වැසිගේ. කිරි මෙතන අතන මුත්‍රා. කිරි ගලයයි ගොම කඳුලයි. ඒකයි. ඉතින් ඒක පරිසම් කරගන්න බෑ නම් මේ කිරි ටික දෝලක පැත්තක තියලා ගොම ටික පැත්තකට කරගන්න දන්නේ නැත්නම් නින්දක ඇති හරක් බැලිලක් නෑ. ඌ හරකද අරක හරකද කියලා තෝරන්න බෑ. ඉතින් ඒක සමාදානය කියන සෙල්ලම නෙවෙයි. අපි ඇත්තටම තියෙන අපේ සම්පූර්ණ සත්පුරුෂකම අපේ තියෙන සම්පූර්ණ මේ වාසනාවන්තකම නැත්නම් පිපිච්ච ගතිය විකසිත වීම හැකි සංඥා තේරෙම තියෙන සමාදානෙ ඇත්තටම කියනවා නම් නිකන් ඇඟිලි ගන්න පෙන්වන්න පුළුවන් බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා. manussත්ම භාවයක් හම්බෙලා. ඇහැ කන දිවනාතේ තේරමත් හරියට තිබිලා. කල්යාණ මිත්‍රත්වය ලැබිලා. පැවිද්දෝ නම් පැවිද්දක් තියෙද්දී. බණත් ඇහෙද්දී මොනවද කනගාටු වෙන්න දෙයක් අපිට තියෙන්නේ. බුදුහාමුදුරු උදේ ඇඳාවේ අන්තිමට බුදුගෙට යන්න කරලා වෙලා. තමන්ගේ ගඳ කිලියට යන්න කියලා එලිපත් ඉඳගෙන අනිත් පැත්ත හැරිලා. සංඝයාට කියනවලු දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා සද්ධම්ම සවණ දුර්ලභා පබ්බජ්ජා දුර්ලභා සප්පුරිස සංසේවෝ මහනි බුද්ධෝත්පාද කාලේ අමාරුයි ඒ කියන්නේ දැන් හම්බෙලා තියෙන කියලා කියන්නේ මනුස්සේනේ මහානකම මේ පැවිද්ද මනුසකම අමාරුයි ඇහකන දිවනාසේ අංග පුලාවක් තියනවා දකින්න අමාරුයි බණහනෝ අමාරුයි කල්යාණ මිත්‍රත්වය අමාරුයි පැවිද්ද අමාරුයි ඉතින් ඔක්කොම තියාගෙන හිටියත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ලයිස්ට්ුවක් කරන බලන්න අපි දාන ඩිසපොයින්ට්මන්ට්ස් එක විතරක් ලයිස්ට් ගත කරලා එක්සයිස් පොතක් මදි වේ දවසකට. නිසා මේ සමාදානය කියලා කියන්නේ ඒක ඒක හරිම අමාරු ලේසිම දේ. ඒ කියන්නේ අපේ ආකල්පේ. නැත්නම් ඒක හේතු ගන්නන්න බෑ. හැබැයි මේක එපිඩමික් එකක්. සමාදාන් වෙන කෙනෙක් ඉන්නවා නම් එතන ඉන්නකොට අනිත් ඔක්කොගෙම තුල පිපීම සිද්ධ වෙනවා. දරුවචනාන්ද ළඟ ඉන්නකොට කිසි කෙනෙකුට මේ හිගපාඩුවක් දැනෙන්නේ නැහැ. ඒක හුදුවට මේ gati ඇති කරගත්ත කෙනෙක් ඉස්සර වෙනවනම් කොඩි අරගෙන මේ ලැබිලා තියෙන සේරම ආයේ මොනවද මේ බලබලයින් නැගිටපියව කියලා නකොට ඇදිලා එනවනේ සේරම. හැබැයි ඒ යන මනසයා නොන්දි ගහනවා නම් අනේ මේක උනන බෑ. ගන්න ඕනේ ඇති ගත්තාද රග පොළ වගේ තමයි. පස්සට බෑ. මේ පාස් කරන්න වෙන්නේ පස්සටනේ. ගත්තනේ ඩෑෂින් තු තමයි. ඒ එතන ඒ භාවනා එක මට්ටමට ගියාට පස්සේ වගේ තණ්ඩ පොල් ගතියක් එනවා. බුල්ඩෝසර් එක වගේ තමයි. ආය මොන જાති කෙරුවක් කන්න නැත කරන්න බෑ. සියලු දෙනාම අපායට ගියත් අම්මා තාත්තා ක්‍රිස්තියානි වුණත් ඉති අරගෙන යන එකයි ඒක. ඒක සමාදානෙ ලේසි නෑ. තේරුණාද? මට නම් සැකයි. <laughs> ඔය කොච්චර කළත් මට සකයි මේ අර ලැජ්ජාවට තේරුණයි කියලා කිව්වට තේරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉක්මනටම තම මේ සියලු දිනාටම තේරේවා අපි මේ මොනවටද මේ චරිචුරු ගන්නෙ. මේ චරිචුරුව නැත්තම් පිපිච්ච මල් වගේ. විපුණු මලේ රුවේ මල දකිදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා කියලා ඔය නන්දමණි කියන්නේ. අපි කොච්චරකත් අර කන්නඩියේ මූණ දිහා බලනවා වතුරේ බී බලනවා මම ලස්සනද කියලා. ලෝකේ බලන්න දෙයක් නැහැ. මලක් පිපුණොත් ලස්සනයි තමයි. මම භාවනා කරන මිනිහා ලෝකෙ පිපිච්ච මල් තමයි. ඒ නිවන් දකින්න ඕනේ නැහැ. මම භාවනා කරන මිනිහා. මිනිහා නේ ගෑණිත් එච්චරයි. ඔහොමයි. නැත්නම් ඕකට නඩු දානවා. <laughs> එනිසා සමාදානය කියන එක උදේ ඉඳලා හැන්ද වෙනකම් පපුවේ කොටා ගන්න නැත්නම් උළු ඔසේ ගහන්න ඇතුල් පැත්තේ මේ ලැබිච්ච ටික සමාදන් වෙනවනම් අයියෝ අපි සක්විති රජපටව වගේ මොනවයිද අඩුවක් තියෙන්නේ. අඩුව බලන්නබනේ මේ හැම විද්‍යාවක්මයි හැම ඥානයක්මයි හැම ගුරුරේක්මයි හැම දෙමව්පියෝමයි හැම පත්‍රයමයි හැම ටෙලිවිෂන් එකමයි මොන ජනමාධ්‍යතු ගණනේ අඩුපාඩු බලන්න විතරනේ එක එක්කත් කියනවා කියලා බල අහන්න තියෙන දේ සන්තෝෂ වෙලා කියන එක එක්කක් දන්නේ. උන් දන්නවා එහෙම නෝ විකිනෙන්නේ නැහැ. එච්චරයි. තියෙන දේ සන්තෝෂ වෙන්න දැනගන්න මනසගේ පොළට දැම්මට ඒ බඩු විකිනෙන්නේ නැහැ. විකිනෙන් නම් අඩුපාඩු වෙන්නන්න ඕනේ. ඉතින් ධනමාධ්‍ය කිව්වහම දිගටම අපේ ප්‍රශ්න වෙලා තියෙන්නේ කෑවේ නැතිවත් කමන්න බිවි නැති කමන්න ජනමාධ්‍ය පත්තරේ නම් බලන්න ඕනේ කොහොම හරි. ටෙලිවිෂන් එක නම් කොහොම හරි බලන්න ඕනේ. නැත්තම් නිකන් උණ වාගේ ඇඟට. මොන්න සමාදානෙ හැටි. මම මේ බයින්වයි කියලා දෙහිතේනේ. වෙන කරන්න දෙයක් නැහැ. බන තමයි ඔය. බන නම. ඒ සමාදම් වෙනකොට තමයි තියෙන ඔප්ෂන්ස් දෙක හොඳට පැහැදිලි වෙනවා. මේ පැත්තට ගියොත් කාම තණ්හාවට රූප සංඥා ඕනේ තරම් ඒ දිතුල දිතුල ආරාධනා කරනවා. මේ පැත්තෙන් දන්නවා ටටා කියලා මෙහෙට හැරෙන්න පුළුවන්. වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා. එච්චරයි. දැන් අලියෝ එලවනකොට එහෙමනේ කරන්න කියන්නේ. අලියා අලියා හරි ඥානවන්තයි. හැබැයි ළඟ කපන්න බැරිලු අලියාට. ඒ නිසා දකුණට සිග්නල් දාලා වමට කපන්න කියලා කියනවා. එතකොට අලියා අර එහෙත් හැදලා ඌ යනවා ගොඩක් ගියාට පස්සේ තේරෙන්නේ මේ මනුස්සයා වමට සිග්නල් දාලා දකුණට කපුවා කියලා. ඒ නිසා කෙලස් ප්‍රවාහය එලවනකොට සිග්නල් එක දාගෙන ඉන්නවා නිකන් අපි කැමති අපි එන්නේ කෙලස් පැත්තට තමයි. අපි ඕන වෙලාවක ලෑස්ති කියලා අඬ දාගෙන ඉන්නවා. ඒකට හම්බෙච්ච හැම වෙලාවෙම විමෝචන පැත්තට කපන එකයි තියෙන්නේ. හැම චිත්තක්ෂණයකම තියෙනවා. ඒ කියන්නේ සමාදන් වෙලා බැලුවොත් කියන අපිට ලැබිලා තියෙන ප්‍රස්තාව දිහා අරගෙන බැලුවොත් අපිට හැම චිත්තක්ෂණයක්ම හරි ක්‍රිටිකල්. අපිට පුළුවන් සංසාර පැත්තට යන්න අපිට පුළුවන් නිපාන පැත්තට දෙක කිසිම දැන අතරමැදක් නැහැ. ඔය එන්න පෙර මහත්තයා ඒ දවසේ කිව්වා සමාජවාදී ගමනේ අම්බලම් නැත. හරිනම් හරි වැරදි නම් වැරදි. ඒ තමයි නිවන් ගමනේ අතරමැද තැනක් නෑ. එක්ක අපාය එක්ක නිවන. ඒ නිසා මේ හිතන්න එපා අපි මේ මැද ඉඳගෙන මේ හේලත්තාඩු කරන්න පුළුවන් තැනක් මේකේ නෑ. හැම චිත්තක්ෂණෙම එක වගේ වැදගත්. සතියේ නම් නිවනට නැත්නම් අපායයි. අය මොන විදියෙන්වත් එතමනක් දෙන්නවා. සතියේ හිටියනම් විතරක් නිවනේ. වෙනුණත් නොපෙනුණත් දැනුණත් නොදැනුණත් සතියේ නෑනේ. ඉතින් ඉතින් සංස්කාර තමයි. මුචයි විමෝචය පෙතර යන්න මොන ලැබෙන දෙයක් නෑ. හැබැයි ඉන්න බව දන්න. මම දැන් ඉන්නේ මෙතන බව දන්න. එහෙමනම් බේරිලා. නිසා අර සමාදන් වුණාට පස්සේ අර විමෝචය දිහාට නැත්තම් අපිට ඒ ගැලවුම දිහාට වැඩි වැඩි ප්‍රස්තාවල් ලැබෙනවා. ලැබෙන ලැබෙන හැම ප්‍රස්තාවෙදීම ඒ පැත්තට වාසිය ගන්න පුළුවන්. ඒ නිසා මේ විමෝචය කියලා කියනකොට පේන්න තියෙන්නේ මේ කවුද අපිව මේ මේ විමුක්තිය ලබා දෙයි ආශිර්වාද කරයි අරයා අරයා ගැවිලලා විමුක්තිදායකයන් වහන්සේ නමක් එයි සර්වඥන් තමයි කිසියම් එහෙම ගනුදෙනුවක් ඔයගොල්ලොත් එක නෑ මම පාර කියලා තියෙනවා. ඕගොල්ලෝ විමුක්තිය හදාගන්නයි කියන්නේ. ඒක තමයි ওই විඥානස්කන්ධය ගැන කියනකොට තියෙනවා මේක තන්නේ කර ඇතුළත මේ සම්මිය දෘෂ්ටි සකස් කර ගැනීමක් විතරයි මෙතන තියෙන්නේ. මේ මායාවට අහුවෙලා ඒ දෙන පියවස්තාවල් අනුව යන්න එපා 100%ක්ම. ඒක හුදු මායාවක් බව. ඒක හුදු නිකන් මේ පිළිඹු බව දැනගෙන හැම චිත්තක්ෂණයක්ම සීරියස්. මේ එළඹ සිට 100ෙන් ගත කරනවා නම් අපිට ඕනෙම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකට ලොකු සෙල්ලක්කාරකමක් ඕන. ලොකු මේ රැඩිකල් වාදී ගතියක් ඕන. ලොකු ඇදහිල්ලක් තියෙන යෝනිසෝමනස්කාරය දිහා. එතකොට මේ බාහිරේ පේන්න තියෙන අපේ මේ සම්මුති ලක්ෂණ ඔක්කොම බොහොම පුංචි දේවල් බාටපත් වෙනවා. අර ඒ drive එකේ තල්ලු කරන්න පුළුවන් ගතියට එන්නේ එන්නේ එන්නේ මේ යහ වෙනවා. ජෝඩු වෙනවා. පැත්තට තල්ලු වෙන්න පටන් අර ගන්නවා. ඒ රැල්ලට අහු වෙන්න පටන් ගන්නවා. චිත්තද ඒක වෙනකොට රූපෙටත් දැනෙනවා වේදනාවටත් දැනෙනවා සංඥාවටත් දැනෙනවා සංස්කාර වලටත් දැනෙනවා විඥාණයටත් දැනෙනවා චිත්ත කියලා කියන්නේ විඥානේ රූපේ වෙන බව ඔය චංකී සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝ කියලා කයනොත් ඒ පරම සත්‍ය අවබෝධ කරනවා කයත් පිනායන ගතියකට එනවා වේදනාවේදී තියෙනවා සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ වේදනාව සම්පූර්ණයෙන්ම ඉසලා දුක දුක අතහැරලා අදුක්කම සුඛයට ඇවිල්ලා ඒකත් අතහැරෙනවා. සංඥාවත් අතහැරෙනවා. සංස්කාරවලත් සබ්බ සංකාර සමතයක් සිද්ධ වෙනවා. සියලු සංස්කාරයන්ගේ සමතයයි. විඥානේ තනිදසන්ත පැත්තකට යනවා. ඒ කියන්නේ අර දියසුලියක් වගේ කරකැවිලා තිබුණ එක දියසුලිය වතුරට දිය වෙනවා. එහෙම නැතුව වෙන දෙයක් එනවත් නෙවෙයි තිබුණ දෙයක් නැති වෙනවත් නෙවෙයි. නැත්නම් ආකල්ප සකස් කිරීමක් තමයි සිදුවෙන්නේ. නිසා හිතේ පැත්තෙමුත් කීයක්. සංස්කාර පැත්තෙමුත් කියාගේ. සංඥා පැත්තෙමුත් කියාගේ. වේදනා පැත්තෙමුත් කියාගේ. රූප පැත්තෙමුත් කියා. ඕන පැත්තකින් ඒක මැනිෆෙස්ට් වෙනවා. එක එකනා ඊට එක එකනා ඒවා දක්වන හැටි වෙනස්. ඒ කියන්නේ දැනීම තියෙනවා. ඒ කියන්නේ දැනීමත් සමහර විටක ඒකත් ගන්න පුළුවන්. නමුත් යෝගාවචර දන්නවා තියෙන බව දන්නවා. කොච්චර නෑ කියන්න හැදුවත් එයා කියන්නේ තියෙනා වගේ තමයි බලන්නේ. දැන් ආනාපානේ නෑයි කියලා කලබල තක්කමුක්ක වෙන්න හදනකොට අටුවාචාරින් වහන්සේලා කියනවා ආනාපානේ නැති වෙන අවස්ථා පහක් තියෙනවා සංසාරේ. ඒවද කියලා බලපන් කියලා. මව් කුසේ ඉන්නකොට නම් ආනාපානේ නෑ. වතුර යට කිලිච්චාම නෑ. චතුර්ථ ධානයේදී නෑ. මේ නිරෝධ සමාපත්තියේදී නෑ. මැරිච්චාම නෑ. ඉතින් ওই තටමන වෙලාවට ආන්න කියන උඹ ඌව එකකද මේ ඉන්නේ. එහෙනම් බය නැතුව හිටපන් මැරිලා නැහැ. කියලා හිත තනවා වඩන්නේ කියලා. ඒ නිසා එකකින් අදහස් කරන්නේ ආනාපානේ දැනෙන්නේ නැති වුණාට නැහැ කියලා විතරක් ලේබල් එක දාන්න එපා. තියෙනවයි කියලා බලන්න. බලන්න බලන්න ගැඹුරට තමයි යන්නේ. ඉතින් ඒත් උදාහරණෙමින් විමුත් මේ හිත නිදහස් කරමින් යනවයි කියලා කියන්නේ ආනපන නැතුණත් මොකෝ මොන වෙන ගිනි අඟුරක් වෙච්චවයි කියලා ඉදිරියට යන්න. ඒක සඳහා හරි මේ මොකද්ද තියෙන අර සෙල්ලක්කාරකමක් ඕනේ. ජීවිතයත් එක්ක නිකන් මේ පරදු තියලා වැඩ කරන ගතියක් ඕනේ. ඒක මේ උතෙන් යනකොටත් එනවා. ඒ කියන්නේ අනිකුත් අර කියන ගොරෝසු ධර්ම අඩු වෙනකොට එනවා. නමුත් සරුවච්චන්දේ පොඩ්ඩක් ඒකට පුහුරු කරවලා තියෙනවා. මෙතෙන්දී ඒ chance එකක් ආවොත් නිදහස පැත්ත ගන්න. ආනපනේ නැහැ කියලා නිකන් නිකන් ටෙන්ෂන් ගන්න එපා. රිලැක්සේෂන් එක පැත්ත ගන්නයි කියන්නේ. විඥානයන් දකින්න බව කියන එකයි ඒ දෙක අතර සම්බන්ධය කොහොමද? අනිත්‍ය ප්‍රතිපද විඥානය කියන්නේ මොකද්ද කියලා දන්නවා. දකින්න බව ඒකෙන් දැනගන්නවා කියන්නේ කොහොමද? අනිත්‍ය ප්‍රතිපද විඥානය දන්නවා කියවට මම ගණන් ගන්නෑ. ඒකෙම කියවන්න බෑ නමුත් දකින්න බව විස්තර කරන්න පුළුවන්. අපි මේ මොකද්ද ආනපන කරගෙන ඉන්නවා කියන්නකෝ. ආනපන කරගෙන ඉන්නකොට රාගයක් මතුවෙනවා. රාගයක් මත තියෙන රාගේ තියෙන බව දන්නේ. හිත නරක කරගන්නේ නැහැ. ඉතින් එහෙම නෙවෙයි ආනපන කරන රාගයක් ආවම හිත නරක වෙනවනේ. ආනපන කැඩුනා රාගයක් ආවා කියලා දැන් නැහැ. ආනපන තමයි කළ යුත්තේ කෙරෙන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට දැන් ඇවිල්ලා තියෙන මොකද රාගේ. ආ ඒක දන්නවා. ඒ බව දන්නවනම් ආනපන හිතියා වගේ මානසන්තයක් සිද්ධ වෙනවා. ඔන්න ඒකට ආනපන ඉන්නකොට හිතට චිත්ත රූපයක් එනවා. පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් වනවා. ස්ත්‍රීකට පුරුෂ රූපයක් වනවා කියලා හිතමු. ඉතින් මේක එනකොටම අපි සැලෙනවා, තැවෙනවා, කෙලෙසයක් කියලා හිතනවනේ. නමුත් අපි දන්නවනේ දැන් ආනාපාන තිබුණේ කාය විඥානේ දැන් මේක මේ මනෝ විඥානේ හෝ දකින්න බවක් දැන් තියෙන කියලා දන්නවනම් තේරෙනවද? ආනාපානේ නෙවෙයි. නමුත් දකින්න බවක් තියෙන කියලා දන්නවනම් අරසාවක් තියෙනවා. සතිය දිවල තියෙනවනේ. අරමුණ කැඩිලා නමුත් දකින්න බව දන්නවා. නැත්නම් සමහරට ඔය භාවනා කරනකොට එක එක තත් ඇහෙන්න ගන්නවා. මේ තියෙන සද්ද නෙවෙයි. කවුරු හිනා වෙනවා, භූතය කතා කරනවා, নানা ප්‍රදේවල් එනවා. ඒක දන්නවනම් දැන් මගේ ආනපනේ නැහැ. මේ මොකද්ද සද්ද ඇහෙනවා. ඒ දන්නවනම් අරසාවක් තියෙනවා. නැත්නම් ඇත්තටම හිතේ සද්ද ගියා පිට. හිත ගියා පිට සද්දයකට. ඒ සද්දය ඇහිලා අර්ථ වැටහෙනවා. වැටෙනකොට දන්නවා දැන් ආනපාන නෙවෙයි මගේ ඉන්නේ හිත සද්දක කියලා. ඒ බව දන්නවා. දන්නවනම් අරසාවක් තියෙනවා. ඉස්සරහට ඉස්සරහට යනකොට යනකොට සද්දේ පණිවිඩයට නෙවෙයි හිත යන්නේ දන්න බව දන්නෝ ඉක්මනට ආය ආනාපානට යන්න හදන. සද්ද විග්‍රහ කරන්න යන්නේ ස්ත්‍රී සද්දයක්ද පුරුෂ සද්දයක්ද යන්නේ ආනාපානට යන්න. ඒකෝට ඒ දන්න බව දැන ගැනීම තුලින් හිත අනින්ජේ ප්‍රතිපද පැත්තට යන තියෙන ඉඩ වැඩි. ඉන්ජේ ප්‍රතිපද වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද අපි යන්න දැනේ දකින්න අහන දේ හෝ අහන බුද්ධලයට පොහොර දාන්න නෙමෙයි. අහන බවට දැනගත්ත ගමන් ඉක්මනට අපිට ආනාපානට යන්න තියෙන ඉඩ වැඩි. ඉන්ජේ හිත බාහිරවර්ති වෙන්න පිටට දුවන තියෙන ඉඩ අඩු වෙලා ඇතුළට නැමෙන ගතිය එන්න පටන් ගන්නවා. කියන්නේ කේන්ද්‍ර අපසාරී ගතිය අයින් වෙලා කේන්ද්‍ර කේන්ද්‍ර අපසාරී කේන්ද්‍ර ආභිසාරී ගතියක් එන්න පටන් ගන්නවා. ওই දෙකම ළඟ ළඟ. යමක් කරගෙනකොට කේන්ද්‍ර අපසාරී කේන්ද්‍ර අපසාරී කියලා centrifugal and centri ඈ centrifugal and centripetal centripetal or centripetal ඒ ඒ ඒ ශක්ති දෙක කරගෙන ඕන දෙක තියෙනවා centrifugal වුණොත් අනින්ද්‍රිය ප්‍රතිබද්ධයි සෙන්ට්‍රිපීටල් සෙන්ට්‍රිෆියුගල් වුණොත් මැදට නැමුණොත් අනිජේ ප්‍රතිපදයි එළියට ගියොමන් ඉන්ජේ ප්‍රතිපදයි. ඉතින් මේ දෙකම ඒක හරි මායාකාරී ස්වරූපයක් තියෙන. අපි පුළුවන් තරම් සෙන්ට්‍රිෆියුගල් පැත්තට තමයි හරව ගන්නවා. එතකොට හිත ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ. අඳු ටික ඔක්කොම අරගෙන කට්ට ඇතුළට ගියා වගේ ඇතුළත කුලි බවක් එන්න පටන් අරගන්නවා. ඒකට යනකම් දකින්න දෙයට පැත්තලා බෑ, දකින්න කෙනාට පැත්තටමත් වෙලා බෑ, දකින්න බව කියන මධ්‍යස්ථානදීවත් නතර කරගන්න. ඇහිම ඇහින මැත්තේ නතර කරනවා. එහෙම නැත්නම් කන් නැත්තේ බීරෙක් වගේ හැසිරෙනවායි කියලා මට පුදුම ආසාවක් හිතෙනවා මේ වචන දෙකට පුදුම ඉදිරිපත් කරපු හැටි මේ වටිනා સંદર્ભය කන් නැත්තේ බීරෙක් විදිහට හැසිරියා. නැත්නම් ඇහිම ඇහිම මතින් නතර කරපන් කියනකොට අර මෙච්චර ගැඹුරු දේ මේ අපිට තේරෙන විදිහට කියලා දෙනවා. ඒක පේන්නේ නිකන් කරන්න බැරි වැඩක් වගේ. කරන්නත් පුළුවන් නෑ කරන්නේ නැතුව කවදාකවත් නිවනට යන්න බෑ. ඒ නිසා දකින්න භවෙහි අහන භවෙහි ඒ බව නතර කරපුවාම දෙන්නේ අතර වෙනසක් නෑ. ඔක්කොටම භව අතින් නම් අපි ඔක්කොම එක සමානයි. අහන භව අතින් දකින්න භව අතින් හැම මිනිසෙක්ම සමානයි. හැම කෙනෙක්ම ඉම්පර්ෆෙක්ට්. එතකොට දෙයක් දැකලා මෙයා වැඩියෙන් දැක්ක මං අඩුවෙන් දැක්ක කියලා ඩිස්ක්‍රිමිනේෂන් එකක් ගන්න බෑ. ඒකම මනෝද්වාරයට අදාළ කියලා සම්මත. ඒක තමයි විඥානය කියලා. විඥානයේ මේ අපි කල්පනාවක වැටලා ඉන්නවා. හිත පිට ගියා. හිත පිට බව දන්නවා. හිත පිට ගියේ මොකටද? රූපයකටද, සද්දයකටද, රාගයකටද? ඒක මොකක්වත් වැඩක් නැහැ. හිත පිට ගිය බව දන්නවනම් ආපහු ආනපාන ගන්න ඉඩ තියෙන වැඩි. අපි මේ ප්‍රායෝගිකව දැම්මොත්. ඒ කියන්නේ මේ ඇතුළත ගන්න තියෙන ඉඩ වැඩි. දැකිච්ච දේ චි හරි සෞත්වේ මම මේ භාවනා කරනකොට මට රාගයක් මතුණා කියලා කනගාටු වෙච්ච එක මම වෙන්නේ අර රාගෙට පොහොර වැටෙනවා. ඒ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙන්නේ ඒ පැත්තට ඇදලා යනවා. දැන් කියනෝ නෑ. අසතියට සතියට අහු වෙනවා නම් අසතියමත් කියලා නොසැලී ඉන්න බලන්න. සතිය දානවා දැන් අසතියමත් කියලා. නමුත් පමාදේ කියලා. නමුත් කම්පා වෙන්නේ නැත්නම් බලවත් සතියක් කියලා කියනවා. මේක රාගේ තියෙනවා රාගේ තියෙන බව දන්නවා මේක නොවිය යුත්තක් චි නදකින් මොකක්වත් ඕනේ නැහැ. රාගේ තියෙනවා මම රාගේ තියෙන බව දන්නවා කිව්වොත් එහෙම වැඩි අවස්ථාවක් තියෙනවා ආය ආනාපානට ගන්න. අන්න ඒ විදිහට මෙතන මේ ඒ දකින්න දෙයි, නැහිතන දෙයි, හිතන්නා කියන දෙක පැත්තකට දාලා මේ මට හිතුණා මම හිතුවා නෙවෙයි. චේතනාපූර්වක හිතුවත් නැද්ද මොකක්වත් ඕනේ නැහැ. මම වෙලා තියෙන්නේ හිතනවා මේ ෆැන්ටසයිසින්, ඩේ ඩ්‍රීමින් කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ආපහු ගන්න තියෙන ඊට වැඩි. එතකොට එතකොට විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. ඒක සතිය නැති බව දැනගන්න එකත් සතියම තමයි. සතිය නෙමෙයි සති බලේ. සතිය නැති බව දැන ගැනීම සාමාන්‍ය සතිය නෙමෙයි බලවත් සතියක්. තේරුණාද? නැති බව තමයි ඒක තමයි වටින දේ. ඒ කියන්නේ අපේ මෝඩකම දැන ගැනීම විතර ඥානයක් අපේ මුළු ජීවිතේටම නැහැ. ඒකයි බුදුහාම කියන්නේ තමා මෝඩෙක් බව දන්නවනම් ඒක තමයි ලොකුම ඥානය. මොඩෙක් කියලා ඥානවන්තයෙක් කියලා දැනගත්තොත් කාටවත් වෙදකම් කරන්න බෑ. එළියට බේත් නැහැ. යෝගේ මොඩෙක් කියලා මොඩෙක් කියලා මොඩෙක් බව දන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒත් අපිට ගොඩ එන්න බෑ. මොඩකම තියානේ මොඩකම මෙච්චරක් තියෙනවා. කාපු රාත්තල් ගන්න මෙච්චරයි කියලා කියනවනේ කොච්චර මැටි කෑවක් ගන්නත් නැහැ. කනකොට කාපන් කිරලා කියලා කියන්නේ. මැටි මැටි ගන්න නැතුව බෑ. කනවාමයි. රාත්තල් ගන්න ගන්නවනම් ලොකු දියුණුවක් තමයි. ඔව්. ඒ කියන්නේ දකින්න දේ හෝ දකින්න දකින්න කෙනා ඒ දෙකම ඔය මේ කෙලස් පැත්තට බර වැඩි. දකින්න බව නෑ කැමරාවක් ෆොටෝ එකක් ගන්න බවක් තියෙනවා. ටේප් රෙකෝඩර් සද්ද රෙකෝඩ් කරගන්න බවක් තියෙනවා. ඒක රේඩියෝ ටේප් රෙකෝඩර් එකේ කුණු අර්පය රෙකෝඩ් කරුවා කියලා කෙලෙසෙන්නේ නෑ. නැත්නම් හොඳ නම්බුකාර බුද්ධ වචන රෙකෝඩ් කරලා කියලා කැසට් ප්ලේ එක සෝවන් වෙන්නේ නැහැ. වෙන්න බෑ. ඒ දෙකේ වෙනසක් වෙන්න. වෙනස මොනවද දැක්කත් අපි කෙලෙසෙන්න බෑ. දකින්න භවේ නතර වෙනවා. මේ දකින්න කෙනා හෝ දකින්න දේ ඇල්ලුවා නම් හොතලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ ඒ ආපු තාලෙටම අහු වෙනවා රැල්ල. අමාරුයි ඒක. නමුත් මේක මේ කතා කරනකොට මොකද්ද තියෙන බව තේරෙනවා. මේ වැඩේ මොකද්ද අපිට කළ යුත්තක් තියෙන බව තේරෙනවා. අපිට වෙලා තියෙන දකින්න භවේ නැත කරනවා. දකින්න භවේ නැත කරනවා කියලා කියන්නේ දැකීම දැකීම පමණින් නැත කරනවා. ඉන්දියාට ඒක දිගේ තොරන් ගන්න යන ආපහු හිටපු දැනට තමන්ගේ බිස්නස් එකට ආපහු එන්න පුළුවන්. දිත්තේ දිත්ත මත්තන් එහෙම නැත්තම් ඇක්සත් තියෙන නමුත් පෙනුනත් නමුත් බීර මන්දෙක් වගේ හිටපන්. ඒක දිගේ මේ දැක්කා හොඳයි කියලා නම්බු වෙන්න යන්නත් එපා. දැක්කා නරකයි කියලා අවනම්බු වෙන්න යන්නත් එපා. දැක්කා ඊගා දර්ශනෙට අර වගේම ලෑස්තිලා ඉන්න එකයි තියෙන්නේ. නෑ. දකින්න බව එන්නේ ඉස්සලා දකින්න කෙනා සහ දකින්න දේ අතහැරලා අපි ඉන්නේ. දකින්න දේ, දකින්න කෙනා, දකින්න බව. ඒ කෙනා දේ තමයි අපි බොහෝ විට අල්ලන්නේ. නොපුහුණු මනස දේ අල්ලගෙන නටනවා. එහෙම නැති වුණොත් එම දකින්න මම නම්බුකාරයි, අවනම්බු කියලා Taman එකකින් ඇසියුම් කරනවා. ඒ දෙකම අතහැරියට පස්සේ තමයි යන්න පුළුවන් වෙන දකින්න බවට. ඒක ඉතින් ඒක මේ කියන්නේ හරිම පියෝ සයන්ස් එකට වැටෙන්නේ. ඇප්ලයිඩ් සයන්ස් නෙවෙයි. සුද්දෙටම වැටෙනවා ගෙනලා මේන් ස්ට්‍රීම් එකට දානවා. සතිය නැතුවම බෑ. සතිය තියෙනකොට සතිය නැති බව දැන ගැනීම සතිය කෘත්‍යයක්. ඒ කියන්නේ සතිය අප මේ කාරාපක අපමාදේ කියලා එකක් තියෙනවා. සතිය නැති බව දන්නවා. දැන් මම රෝම් මම පිට ගිහිල්ලා කියලා මොකද්ද දෙන්ස් එකක් එන්න පටන් ගන්නවා. ඒක මේ සතිය නැතිම කෙනාට වෙන එකක් නෙමෙයි. සතිය තැහෙන කරලා දිනු කරපෙන්නාට බ්ලැන්කට් ඇප්ලිකේෂන් එකක් දානවා දවසම මම සතියෙන් ඉන්නම් කියලා. හන්දෑ රිෆ්ලෙක්ට් කරලා බලනකොට තේනවා මෙන්න මේ මේ chunk එකේ සතිය තිබිලා නැහැ. මෙන්න මේ වෙලාවේ නැහැ කියලා එයා දන්නවා මේ වෙලාවේ තිබුණා මේ වෙලාවේ නැහැ. ඒක කිසිම බාහිර දෙයක සඳහා පවතින දෙයක් නෙමෙයි ඇතුළතින් වෙන මෙෂර්මන්ට් එකක් 100ක් අදහන්න පුළුවන්. ඒක ආවොත් කවදාකවත් අර ગેප් එක වහලා මිසක නැත කරන්නේ නැති. දැන් ක්‍රමසා විදි හොයනවා මේ ગેප් එක අඩු කරන්න. අඩු කරලා අඩු කරලා නිකන් දිගටම සතිමත් වීමේ සති වේපුල්ල අඛණ්ඩ සති තත්ත්වයට ගෙනියනවා. ඒක නිසා ඒ මට්ටම කියලා කියන්නේ සතිය පුහුණු කරන වෙලාවක් නෙවෙයි. දැන් නිකන් යහන් ළමෙක් වැඩි වියපත් වෙනවා වගේ. එයා පූර්ණත්වයටපත් වෙනවා. ලිංගික ඔය වගේ සතිය ඇවිල්ලා යම් කිසි මට්ටමකදී වැඩි වියපත් වෙනවා. වැඩි වියපත් වුණාට පස්සේ සතිය නැති තැන් එයාටම තේරෙනවා මේ මේ ඉස්කල පුද්ගලයා ගාව මේ මේ වෙලාවේ මේ මේ වැඩ කරනකොට මට සතිය නැහැ කියලා. ඊට පස්සේ දීක හීල් වෙන්න පටන් ගන්නවා. ඇයි normal විදිහට උකට ගන්න ඕනනම්? කලකිරීම වශයෙන් මූල දෙන එක තියෙනවා. මම කියන කලකිරීම. ඒකේ කලකිරීම බව මෙනෙහි කරන එක උකට ගන්න හිතපු ගමන් කලකිරීම කියන්නේ ද්වේෂයක් කරනවා. ද්වේෂයක් මොන තාලෙවත් උකට ගන්න බෑ. දැන් ඔය මේක කරන්නේ කලකිරීම නැති කිරීමේ අදහසින්. අන්න ඒක විතර සම්මිය දෘෂ්ටියක් ඇති කරගන්න ඕන. කලකිරීම ආව නම් ඇවිල්ලා තියෙන හේතුවක් සහිතව හේතු දකින්න ඉතලා ආපු කල කෙරීමට green tea එකක් දීලා පොඩ්ඩක් වාඩි කරවගන්න. පොඩ්ඩක් වාඩි වෙන හදිස්සි වෙන්න එපා මේ. එතකොට ඉවරයි. එලවන්න ගියොත් එලවන්න බෑ. මාරේ ආවත් එච්චරයි. මැෂින වරෙන් අපි අපි ටීටි අපෝ. එතකොට ඔය ඔය කියන විභූෂණ මොනවක් කරන්න බෑ. ඕනම හතුරෙකුට ඕනම දෙයකට ෆේස් කරන්න බලන්න ඔය කියන සිටුේෂන් එක නෑ ඒක. දුවන්න දුවන්න තමයි එලවෙලව බල්ලෙක් උනක් කන්නේ. මූණ දුන්නත් එක සැරයක් අයිය ඕනනම් බලලා ඉවරයි. එයාගේ ඒක හරි අමාරු වැඩක් තමයි මේ නීරසකම කම්මැලිකම ආවට පස්සේ ඒකට ෆේස් කරන එක මොකද හිතනවා ඒක නිකන් මේ ආත්ම මේ නිෂේධනයක් බංකොලොත් භාවයක් පචවීමක් කාලකන්නිකම කියලා හිතෙනවා. එතනමයි යතුරු තියෙන්නේ. එතනමයි මේ හරහා යන්න තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි කරන්නේ. ලෑස්තිලා ඉඳීමමයි කරන්න තියෙන්නේ. ලෑස්තිලා හිතයත් බෑ. ඒ වෙලාවට නම කියලා මෙනෙහි කරන්න ඕනේ. මේ කම්මැලිකම මේ කම්මැලිකම කම්මැලිකම කම්මැලිකම කම්මැලිකම කම්මැලි. එතන නීරසකම. හැබැයි නීරසකම යනකොට කම්මැලිකම එනවා. කම්මැලිකම යනකොට බය එනවා. ඒ ඔක්කොමලා එකම පවුලේ නියුණු වගේ. අර යනකොට මෙයා එනවා. ඒකෝට හරියට ඒ ආපු එකනයි නම කියලා කතා කරනවා. අද එක්කෙනෙක් හෙට තව එක්කෙනෙක්. හැබැයි කොයි එක්කනාවත් නම කියන්න බැරි වුණොත් නීරසකම ඇවිල්ලා කම්මැලිකම මෙනෙහි කරුවට හරියන්නේ නැහැ. ඒක නීරසකම නැති කරන අදහසක් මෙනෙහි කරුවට හරියන්නේ නැහැ. යම් ප්‍රමාණයකට වැඩ කරන නමුත් තේරෙනවා මේ මෙහාට වෙඩි තිබ්බට උණ්ඩ යන්නේ මෙහෙට කියලා. හරියටම දෙක එකලස් වෙන්න යට තියෙන අනුසය අල්ල ගන්න ඕනේ මේ කිරියදී ද්වේෂය. ඒකයි මේ දවස පුරාම එපා කරන ගතිය ඉන්නේ අර ද්වේෂානුසය වැඩ කරන්නේ. ඒක තියෙද්දි මෙනෙහි කිරීමේ යන්ත්‍රය වැඩ කරන්නේ. ඒ නිසා ද්වේෂය දැකලා එපාකමත් මෙනෙහි කරන්න පුළුවන් ගතිය කියලා කියන්නේ ඒක නිකන් අර වයින් පිම්මට වෙඩි තිනා වගේ අමාරු වැඩක්. හැබැයි ඒක අහලා තියෙනවනම් සාකච්ඡා කරලා තියෙනවනම් ඒක එන්න එන්න ලාවට එනකොටම අල්ලගත්තොත් හරි ලේසි වැඩ කරනවා. එදාට හරි සතුටක් ඇති වෙනවා මේ හැබෑරලා දැම්මා වගේ. මේ යන්තම් මේක අද මට අල්ලා ගන්න පුළුවන් වුණානේ කියලා ඊට පස්සේ ඊට වැඩි ගැඹුරු අවස්ථාවට යනකොට උනත් මෙනෙහි කර ගන්න පුළුවන් තරම් ආත්ම ශක්තියක් ඇති කරලා දෙන්න. ඒ නිසා මේ පැමිණි දුක් පැණි රහයි කියලා ඔකට සිංහලෙන් කියන්නේ. අහදින. පැමිණි දුක් පැණි රහයි එක එන්නේ හේතුවකට. අයින් කරන්න හැදුවට හේතුව ටැකල් වෙන්නේ නැහැ. ඒ නිසා පැමිණිච්ච වෙලාවේ ඒක අරගන්න එකයි තියෙන්නේ. පැමිණි දුක් පැණි රහයි. ඒකට හේතුව අරමුණ ස්පර්ශ කරන්න බැරි කම. අපි හැම වෙලාවෙම රූප අරමුණ කරගෙන යන්නේ අරමුණ අල්ලන්න පුළුවන් ගතිය තියෙනවා නම් සතිය තියෙනවා තමයි. අරමුණ අල්ලගන්න බැරි මානසික තත්වයක් නම් අපිට ගෙස් කරන්න වෙනවා සතිය නැහැ කියලා. ඒ නිසා රූප කර්මස්ථානකින් පටන් ගන්න එකේ තියෙන එකම සුද්ධ ලාභයක් තමයි නාම කර්මස්ථානේ පටන් ගත්තොත් කරන්න බෑ. මොකද අහුවෙන දෙයක් නැහැනේ. ආකාර සටහන් නැහැනේ. රූප කර්මත්තානේ තියෙන නිසා අපි ආහනාපාන කරගෙන ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ බාගෙට හීන දකින්නවද හිතවිල්ලකද මොකක්ද කියලා චෝරන්නේ ආහනාපානට ටෙලිෆෝන් කෝල් එකක් දීලා බලන්න ලයින් එක සිග්නල් වැඩ කරනවද කියලා. ඒ නම් බයින. නෑ SMS එකක් කරියත් ඇති. නිකන් ඒලා පොඩි පොඩි සිග්නල් එකක් දෙවන සිග්නල් වැඩ කරනවනම් එහෙනම් එහෙනම් කියගන්න ෂුවර් උඹ කොච්චර නටුවත් ඕක තමයි සතිය කියන්නේ. ඒකයි ඒ මූල කර්මත්තානේ තියෙන වටිනාකම. රූප කර්මස්ථානයක්ම වෙන්න ඕනේ. මේ වෙලාවේදී වේදනා සංඥා චිත්ත වගේ ගත්තට ඒව හරි වොලටයි. ඒවයිදී අර වගේ මේ පින් කරන්න බෑ. අල්ලන්න තැනක් නෑ. සබ්ස්ටැන්ෂල් නෑ. රූප කර්මස්ථානේ ඒක තියෙනවා. ඒ නිසා ඕන තැනකදී බයක් ඇති වුණා. එහෙනම් මේක භාවනාවෙන් එන ගැස්මක්ද එහෙම නැත්නම් ලෙඩක්ද කියලා බලන්න ඕන නම් ඒ වෙලාවෙම පොඩි ස්පාසාවක් කාපු ගමන් කෙලිම ආනාපානට දාලා බලන්න. ආනාපාන ඒ විදිහට පේන්නේ නෑ. නමුත් ආනාපානේ තියෙන බාට මොකද්දෝ ලාංඡන තියෙනවා. ඒක දකින්නකොටම උතර රිලැක්ස් වෙලා සම්බන්ධිකම එන්න පටන් ගන්නවා. එනවාමයි ඒ කියන්නේ ඔය සතියේ මේ මේක නියම සතියක්ද එහෙම නැත්නම් මේක કૃතිම දෙයක්ද කියන ප්‍රශ්නේ නෝ කොටිම ආනාපානෙට ගියත් අරමුණේ දිහිත පවතින්නේ ద్వාරයේ දිහිත පවතින්නේ තදෝපන්නේ දිහිත පන්නේ පවතින්නේ කියලා තුනේ නටන කොට සතිය හොල්මන් වෙන වෙලාවක් ආනාපාන කැසට් තුනක් තියෙනවානේ ඒ තුනෙත් නටනවා සමාලාවේ දන්නකොට කල්පනා වෙනවා දැන් මෙතන දෙක තුනක් කොහොමද තියෙන්නේ කියලා. එතකොට සතියද නැද්ද කියලා කල්පනා වෙනවා. ඒකේ මේ මේ මට්ටම් පණින්න වෙනවා සතිය කියන ධර්මතාවය තේරුම් ගන්න නම් තියෙන වෙලාවල් නැති වෙලාවල් ਬਾගෙට වැඩ කරන වෙලාවල් දැකලා එතකොට තමයි අපිට මුලමඳාක දැක්කා කියලා කියන්න පුළුවන්. නැයි වෙලාව 10යි අපි එමනම් අද දවසේ වැඩසටහන නිමාවක් සටහන් කිරීමක් වශයෙන් සියලු දෙනා මේකතු කර්ණේ මෙත්තු සූත්‍රය සජ්ජායනා කිරීමේ මේ වැඩ කිරීමට අපිට පෙනෙන උපනිවපදා උපකාර කරන සියලුම ඇත්තන්න පින් පැමිණීමේ ඥාතීන් සීපත් කිරීමෙන් සහ අපේ પરමාර්ථය ඍජු කර ගැනීමෙන් પરමාර්ථය සීපත් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිමා කරමු කියලා මම යෝජනා කරනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා කරණීය යන්තං සන්තං පදං අபிසමිච්ඡේ චක්කෝ ගුජු චසුජු චසුවචෝ චස්ස මුතු අනතිමානි සන්තුස්සකෝ ච සුබරෝ ච අප්පකිච්ඡෝ ච සල්ලෞක වුත්ති සන්තේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්පගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතන්ති තසාවා ථාවරා වා නවසේසා දීඝාවායේ මහන්තා වා මජ්ක්‍ධිමා රස්ස කානුකතුලා අද්දිත්තා වායේව අද්දිත්තා යේච දුරේ වසಂತಿ භූතාවා සම්භවේ සීවා සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචී යාරෝසනා පටික සංඥා නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයුෂායේක පුත්ත මනුරක්ඛේ එවං පිසම්බ භූතේ සූමාන සංභාවයේ මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං බුද්ධං අදෝච තිරියංච අසම්බාධං තිත්තං චරානි සින්නෝ වාසයානෝ වායාව තස්ස විගතමින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ ධම්නයි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති සේතේන සච්ච වංජේන සොත්තිසේ හෝතු සබ්බදා ඒතේන